අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට ධර්ම සාකච්ඡාවකට පිළව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ශාසිවාරේ සාකච්ඡාවාරේ ආරම්භ කරමු. යතරමාරයේ සාදර වෙමු. වෙනත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් යෝජනා තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියලා අපි ඍජු මහත්තයන් ඉල්ලා හිටමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවස්ථරයි ප්‍රහම්දනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී පාවෙමින් වැනි පාවෙමින් වැනි අවස්ථාවක සිද්ධ අතර ඉස මුදුන සමහර විටක හදවත ශක් ගතියක් පදවන ගතියක් දැනේ. ඒ දෙස බලා තුන්වරක් සූපත් වේවායි සිටු විට ටික වේලාවකින් ඒ නැති වේයි. නමුත් වරින් වර එම තදගතිය නැවත නැවත දැනේ. සක්මනේදී ඉදිරිය බලාගෙන සිත එකඟ වෙද්දී බැල්ලේ වතුර වතුර දකි. එවිට සිත එය වෙත යයි. නැවත පාදයේ වෙත සිය ගනිමි. මේ අවස්ථාවන් ගැන පැහැදිලි කර දෙනවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සුව පතමි. මේක Tamanට තේරෙනවා නම් මේ සතිය දිගේ යන ගමනක් තමයි ප්‍රතිපදාවේ දිගේ යන ගමනක් කියලා මෙතන අරුම ගතියක් තිබුණට ඉතී ආතතිය නෑ ඉතී අසහන ගතිය නෑ ඒ වෙලාවේදී හොඳට කලබල වෙන්නේ නැතුව බැලුවොත් ඒ තද ගතියක් වැටුණාට ඒක මේ ඇතුළත තද ගතියක්ද පිටත තද ගතියක්ද නැත්නම් තද ගතිය මම සහ මම නොවේ කියන කොටස සීමාව හොයාගන්න බැරුව යනවා. ඒ නිසා මේ අර හිතානේ ඉන්නවනේ අපි ඉඳගත්තට පස්සේ ඇස් දෙක වහගත්තට පස්සේ මගේ ඉරියව්ව කියලා එකක් ඔතෙන්ට ගියාට පස්සේ ඉරියව්ව දිය වෙනා යනවා. දිය වෙලා ගිහලා තද ගති දැනෙනවා, බුරුල් ගති, කම්පන, චංචල විවිධ දේවල් පේනවා. මේ දේවල් වල මම සහ මම නොවේ කියන සීමාව දිය වෙන්න හදනවා. ඉතින් මේක ලොකු තර්ජනයක්. අර මේ මම ආයනේ ජීවත් වෙච්ච කෙනාට එහෙ නැත්නම් මේ ශරීරේ මමයි කියාගෙන ජීවත් එක්කනත් හරදෙන. ඒ නිසා ඒකට හිත කුකුස් කරනවා, තැක කරනවා. එහෙම නැත්නම් මේකට අභියෝග කරනවා. ඒකට ඇද්ද ගැරලා බලන් හිතෙනවා. ඉතින් ඒකට කල් ගන්න. ඉතින් මේ සඳහා කරන්න කියන්නේ මොනම දෙයක් අතුලට දාන්න එපා වෙලාවේ. ඒ අලුත් தත්ත්වෙට මම යදිය වෙන්න හදන ඒ தත්ත්වෙට හිත පුරුදු කරන්න ඒක මේ අජට අවකාශයට ගියාම ගුරුත්වාකර්ෂණය නැතුව ජීවත් වෙන්න මෙහෙදි පුරුදු කරන්න බෑනේ. හැබැයි කියලා යවන්න ඕනේ මෙතනින් හැතැම් හයක් ලෝකෙන් ඈතට ගිය ගමන් ගුරුත්වාකර්ෂණ දැනෙන්නේ නැහැ. එතන ගියාට පස්සේ මේ වගේ බඩු තිබ්බට බෑ මේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ තැනකදී මේ වගේ ඉඳගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔක්කොම පාවෙනවා. ඉතින් මේ වගේ වෙලාවට පුහුණු කරන්ඩ මේ ලෝකේ කරන්න බෑ. හැබැයි හොඳටම දැනුවත් වෙලා යන්න ඕනේ අජටවකාශ ගාමියා ගගන ගාමියා. ඒ විතරම භාවනා විදිත් රූප ලෝකේ ඉක්මවලා විශේෂ කාම ලෝකේ ඉක්මලා රූප ලෝකෙට යනකොට ඒ වගේ බුදුම මේ නොදන්න පැතිකඩයකට නොදන්න පරිශ්‍රයකට පුරුදු වෙන්න ඕන. ඉතින් මේ වෙලාවට ඔයගේ ප්‍රශ්න අහන එක සාධාරණයි. දෙන්න තියෙන උත්තරේ තමයි මේකට නිසින්ින්ද එමීට හිතගත දෙක පුරුදු වෙන්න හරි. ඒ නිසා නිතර මේකට යන්න, නිතර මේකෙන් එළියට එන්න, ආයෙ යන්න, ආයෙ එන්න. එතකොට පේනවා මේ මනසේ වතු මතු පිට පිට කට්ටේ ඉඳලා හිත හිමීට හිමීට හිමීට ඒ විශාල ගෝලයක් විතර හිතාගත්තොත් මැදට මැදට මැද මැදට ඉන්න පටන් මේකට වඩා මැදට වෙන්න වෙන්න වඩා පිරිසිදුයි වඩා ඒකාග්‍රයි ඒකට යන්න බෑ කවදාකවත් පිට කට්ටේ ගැන අදහසක් තියෙනවා පිට කට්ට ගැන හිත කරදර ගන්න කෙනාට මැදට යන්න බෑ මැදට ගියාට පස්සේ ඒ මැද තත්වයයි පිටකටේ තත්වයයි දෙක හෙට්ටු කරන අවස්ථාව, මාරු වෙන අවස්ථාවේ තමයි මේ ගත කරන්නේ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට හිතාට දන්නේ කා හොඳයි නොදන්නේ කාට කියලා ආපහු එන්න බලන සම්මුති ලෝකෙට සාධාරණයි. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ හිතට මේ පරමාර්ථ ලෝකෙට යන මේ මන්සන්දියට උහුරු කරන්න. අතරමැදි අවස්ථාවට උහුරු කරන්න. ඉතින් ඒක මේ පරිණාමයේදී බලනකොට මේ ජලයේ හැදිච්ච සතා ඉතල උබේ ජීවියෙක් වඩටපත් වෙලා ඊට පස්සේ ගොඩබිම ජීවියෙක් වඩටපත් වෙනවා. ඉතින් උබේ ජීවි අවස්ථාව හරි පුදුමයි. වතුරේ මැදිලා වතුරේ ඉසල ගොඩ දැමුත් මැරෙන සතා පස්සේ ක්‍රමයෙන් උබේ ජීවි වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ගොඩබිමටම එන්න පුළුවන්. ඉතින් ඕක අපේ කලලේදිත් ඔය අවස්ථාවල අපි පහු කරනවා. ඒ කායික වශයෙන් මානසික වශයෙන් උත් අපි කාම ලෝකයට රූප ලෝකයට අතර එහාට මෙහාට යන වෙලාව ඉතින් මේව ඇත්තටම අපිට අත්දැක ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ නීමාසික භාවනා වැඩමුළුවක තමයි අනික් වෙලා ජීව වුණාට අපිට ආතබූත හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මොකද ඒ තරම සම්පූර්ණ උරස් ලෝක දෙකක්. ඉතින් මේ වගේ වෙනකොට කරන්න කියන්නේ එළව සංසීනකොට කියන්නේ කැම වෙල නිින්ද නෑම නිදිකොල වෙනස් කරන්න එපා. වයි හේමම තහවුරු කරලා මේ භාවනා දිගට දිගට කරෙන්න ඕනේ. අර එකක් හෙල්ලෙච්ච ගමන් ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න. ඒ නිසා ඒ වගේ වෙනකොට අනිකුත් විචල්්‍ය සාධක තීරම හිර කරලා එන ගන්න ඕනේ. එන ගහලා මේ විදිහට පරියංක සක්මන පරියංක සක්මන ගිහිල්ලා හුරු කරන්න ඕනේ. අභීතව අරමුණු නැති ලෝකෙට ඇතුළ පිට නැති ලෝකෙට එහෙම නැත්නම් අල්ලන්න තරම් අරමුණක් නිමිත්තක් නැති ලෝකේ සතිය පැවැත්වීමට පුරුදු කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතේ සිතුවිලි ගලා යෑම සිදුවන්නේ අප ආශ්වාස හා ප්‍රශ්වාස කරන විට පමණයි නේද? ආශ්වාස ප්‍රශ්වාස නවත්වා ස්වරල දෙස බලා සිටන විට සිතේ කිසියම් ආකාරයකට හෝ සිතුවිලි ගලා නොයන බව බවට මාත්මි දැත්තිමි. මේ මායා තත්ත්වයක් නොවන බව ඊයේ ඔබ වහන්සේ කළ ධර්මදේශනාවේදී මට පැහැදිලි විය. වැරදි ඇතොත් කාරණිකව පහදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි. නිර්වන් සන්නයි. කියන්න හදන්නේ එළිය විලා නැහැ. හුස්මයි ආස්වාස් ප්‍රස්වාස කියන වචන පටලවගෙන තියෙන්නේ. ඉතින් එවනම් හුස්ම නතර වෙන්න මැරෙන්න ඕනේ. ඔය කියන විදිහට. ආස්වාස් ප්‍රස්වාස තියෙන හුස්ම හිතවිලි තියෙනවා කියලා ආය හුස්ම කියලා වෙනම නාම මේ කමෙන්ට් අඳුල්ලා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ නැවත හොඳට හිතලා ලියන්න. මොකද්ද මේ සංනිවේදනය කරන්න අදහස කියලා. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ මේ ඉදිරිපත් කරන්න ඕනේ අදහස මේ වචන ටිකෙන් නම් එළියට එන්නේ නැහැ. ඒ නිසා නැවත මේ සලකා බලන්නයි කියලා කියනවා. අවසරයි ස්වාමින් වහන්සේ හවස ගිලම්පසට භික්ෂුන් වහන්සේලාට සකස් කරන පළතුරු ඉෂහා චතුමදුරාදියට ලුණු දැමීම අකැප බව අසා ඇත. එය සත්‍යයක්ද? ලුණු දැමීම අකැපයි නම් එයට හේතුව කුමක්ද? පහදා දෙන්න. තේරුම් ගන්නයි. ලුණු දැමීමට ප්‍රශ්න නැහැ. ඒක අකැප නැහැ කියවගත්තම ඕනම ලුණු జాතියක් හවස වලට අකැප නැහැ. නිර්වාණ සරණයි අතිපූජනීය ගුරු දේවතාවුන් වහන්සේ මම භාවනාවට සිත් යොමී වසර 5ක් පමණ වේ. මෙවැනිම වෙනත් භාවනා ක්‍රමයක් වරණතුලී පස්සනා අදාරා දින 10ක වැඩසටහන් එකකට සහභාගී ඇත. දැනට වසර 3කට පෙර ඕස්ට්‍රේලියාවේදී ඔබ වහන්සේ දේශනා කළ බද්දේ කරත් සූත්‍රයේ කලන මිතුරක මගින් CD තැටියක් ලෙස ලැබුණි. ඒ මගේ කනට මී පැණිසේ දැනුනි. ඒ සමග ඔබ වහන්සේ සොයා ආවෙමි. මේ මාගේ නිස්සන්න වනයේ තෙවැනි දින 10 වැඩසටහනයි. වරාණ ඇතුළු වසර 3ක ඇතුළත ඒ සමග නොවරදවා අලියම දිනකට ආවම පැයක් භාවනා කිරීම පුරුද්දක් කරගෙන ගිහි ජීවිතයේ අවම බාධා සහිතව ගත කරමි. සක්මන් භාවනාව. විනාඩි කිහිපයක් සක්මන් කරන විට පූර්ණ වශයෙන් සිත රඳවා තබා ගත හැකිය. පාද දෙකට මාරුවෙන් මාරුවට සිත තබාගෙන ඇවිදින විට විනාඩි 10කට පමණ පසු ක්‍රමයෙන් සිත සමාධිගත වීමට පටන් ගනී. කය සැහැල්ලු වී සක්මන පහසෙන් රිද්මයට කරගෙන යන විට පාදයෙන් පාදයට සිත මාරු වෙන අයුරු කදිමට දැකගත හැකිය. සක්මනේ කෙලවර ලංවන විට සිත ඇසටත් පාදයටත් මනසටත් මාරු වීම කීපාරක් වන බව වැටහේ. නමුත් එය හරියටම පැහැදිලි නැත. වරණතුළු සක්මේ හැරීම. ශබ්දයකට හෝ සිතවිල්ලකට හෝ සිත පැන යන අයුරු දැකගත හැකිය. සිත වරින් වර පැන ගියත් නැවත සක්මට එන විට ඒ සාදරව බාර ගැනීමට කල හැක. පරයන්ක භාවනාව. මුල් අවදියේදී ආශ්වාස ප්‍රශ්වාසයේ පෞද්ගලික සලකුණු දැකිය හැකි වොද දැන් පරයන්කේ පටන් ගන්න විටම හුස්ම රැල්ල සමානව සිහින් වී සිත සමාධිගත වේ. ඊටමත් සියුම් හුස්ම රැල්ලට අවධානය යොමු කළ විට හුස්ම සම්පූර්ණයෙන්ම නොදැනී හුදකලාව අත්විඳී. මේ විනාඩි කිහිපයක් ඇතුළත සිදුවේ. එක්මෙති වරින් වර සිතේ ලීන වීම නැවත සියුම් හා එම දැනීම් ගැඹුරු හුදකලාව ශරීරේ කඩා වැටීම් අධික ගැස්සීම් ශබ්දයක් සමග ගැස්සී අවදිවීම කය නොදැනී යාම ශරීරේ පුරා යන ඇඟ කිලිපලා යෑම වගේ දැනීම් හමු වේ. සමාන දැනීම් හැමේ නොසැලී සතිය පමණක් පවත්වාගෙන යාමටත් සමාධියේ නැතිවීම ආධික එපා වීම පාළුව නීරස හොඳු මාන්දු ගතිය සියුම් වේදනා අධික වේදනා භාවනාව එපා වීම හා විටක වැලට ගලා එන සිතුවිලිද සමග නොගැටි ඒවා ආශිර්වාදයන්සේ සලකා ජය ගැනීමටත් වහන්සේගේ කමඨහන් ධර්මදේශනා හා සාකච්ඡාවන්ගෙන් මනාව ඉගෙනගෙන ඒවා ප්‍රායෝගිකව අත්විඳිමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මේ දහස්වර ප්‍රගුණ කරමින් මාර්ගයේ ගමන් කිරීමට විරිය වඩමි. මට මෙම මාර්ගයට යොමු වීමට සීඩි පැටි හරහා මග පෑදූ පර්ත් නුවර සිටින මගේ කල්න මිතුරාට පුණ්‍යානුමෝදනාවට මේ අවස්ථාව කරගනිමි. අතිපූජනීය බුද්ධ පුත්‍රයාණෙනි, ඔබ වහන්සේ අප වෙනුවෙන් මෙහිසි කරගෙන යන මෙම මහඟු ධර්ම සේවයට අප කෙසේනම් කෘත ගුණ සලකම්ද? අටලෝ දහම් හමුවේ නොසැලී සිටින ඔබ වහන්සේගේ සේවය තව চিරාත් කාලයක් දහම් පිපාසයෙන් සිටින උන් සදා යොමු වේට සියලු ධෛර්ය ශක්තිය හා නිදුක් සුව ලැබේවා. මා මේ සසරේ කළ සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු. අපි එනවා ඊගා ප්‍රශ්න. ගෞණීය කමඨානාචාර්ය ගුරු ස්වාමීන් වහන්සේ විතක්ක සණ්ඩාන සූත්‍රයේ වැදගත්ම කොටස 17 වන දින ධර්මදේශනාවෙන් කියවුණා. ටිකෙන් ටික තේරෙනවා. ටික ටික තේරෙනවා. එහිදී පංචවෝකාර භව පිළිබඳව සඳහන් වුණා. ඒ පිළිබඳ විස්තරයක් දැනගත්ත කැමැතියි. පහදා දෙන මෙන් කන්නාවෙන් ඉල්ලා සිටිමි. සම්මා සම්බුදු සරණයි. ඊළඟ කාරණාව මදුපින්නික සූත්‍රයේ සංඥාවක් ප්‍රපංචනය කිරීමේදී ඒ සඳහා අතීතය සහ අනාගතය සම්බන්ධ වන්නේ සම්බන්ධ කරගන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැතියි. උදාහරණයක් ලෙසින් දේශනා කරන්නේ නම් මතක තබා ගැනීමට පහසුයි. කණ්ඩායම් මේ පිළිබඳ සලකා බලන මෙන් ඉල්ලා සිටිමි. සම්මා සම්බුදු සරණයි. ඒ භවයේ එක එක මට්ටම් වලදී ඕකාර කියලා කියන්නේ ආකාර කියන එක පංචාකාර බව ඒක එක ආකාරයක් තමයි ගහ ගහ වැවෙනවා නමුත් එයාට රූප බලන්න බෑ ශබ්ද අහන්න බෑ ගන්ධ බලන්න බෑ රස බලන්න බෑ වර්ධනයේ තියෙන බෝ වීම ඒ ටික පරිසරයට අනුවර්තන වීම තියෙනවා. සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ වගේදී රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ. අනික් ඒවා ටික තියෙනවා. මේ මනුස්ස ලෝකෙත් තමයි ඒ ටික ඔක්කොම ලැබිලා තියෙන්නේ. ඒක ඒක පැත්තකට ප්‍රතිලාභයක්. නමුත් ඒක ඔක්කොම කාමයට ගියොත් ඒක කෙලිම අපා මාර්ගයක්. ඒක නිවනට යොමු වුණොත් ඉක්මනට නිවන් දකින්න ආධාර උපකාරක වෙනවා. ඒ නිසා ඒ තමන් ළඟ තියෙන මේ සියලුම සංවේදී ඉන්ද්‍රිය වල කියනවා ප්‍රසාද රූප කියලා, උපයක් කියලා. අනේ උපය නිසා පරිසර සම්බන්ධ වෙනවා බොහොම උච්ඡන්න වාසන්නව. ඉතින් මනුෂ්‍ය භවයේ විදිහට පංචවෝකාර භවයක් විදිහට තමයි සඳහන් කරන්නේ. දෙවෙනි එකේදී මදුපිණ්ඩික සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම මේ සංඥාස්කන්ධයට සම්බන්ධ කරලායි විස්තර කරන්නේ අපි මේ සම්පූර්ණ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නැත්නම් මමෙක් ඉන්නවා බාහිර ලෝකයක් තියෙනවා කියන දෙකම හුදු සංඥා දෙකක් විතරයි. ඒ සම්බන්ධතාවයත් කවදාකවත් සත්‍ය සත්‍ය හම්බෙලා කරන සම්බන්ධයක් නෙවෙයි හිතලුවක් මත කෙරෙන සම්බන්ධයක් සංඥාවක් නැත්නම් සංඥාවල තියෙන sannivedanayak මෙතන තියෙන්නේ. ඉතින් අපි හඳුනාගත්තොත් හීනකින් නැගිට්ටා වගේ තේරෙන්න පටන් ගන්නවා මොන පටලවිල්ලක්ද කියලා. ඒ නිසා අපි වර්තමානයේ ආස්වාස කරන වෙලාවේ මේක ආස්වාසි කියලා දැනගැනීමේ සංඥාව ඒකාන්තෙම පරණ වෙච්ච සංඥාවක්. අතීත සංඥාවක් නැත්නම් අපිට අඳුරන්න බෑ. ඒ වගේම ඒක ඉවරලා දැන් ඊගාවට ප්‍රසවාසය කියලා දැනගන්නවනම් ප්‍රසවාසය බව දැනගන්නේ අතීත ස්මෘතියත් එක්ක සංසන්දනය කළ නිසා සංඥාව කියන්නේ මැරිච්ච ධර්මයක්. ඉතින් අපි වර්තමානයේ පේන ආස්වාස් ප්‍රසවාසයේ තියේදී හඳුනා ගැනීම පමණින් හඳුනා ගැනීම සලකුණු තබා ගැනීම පමණින් අපි ඒක කුණු කර ගන්නවා, ඉහඳ තියා ගන්නවා, ඒක මේ පිලුණු කර ගන්නවා. පිලුණු වෙච්ච දේ විතරයි මතකෙට ඒ වෙලාවේ පේන මේ ධර්මතාවය ආස්වාසය ප්‍රසවාසය අපිට අල්ලගන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහ ඩිකෝඩ් කරන්න නැතුව එහෙම නැත්නම් ඒක වෙන සංඥා ක්‍රමයකට දාන්න නැතුව ඉතින් මේ සංඥා ඒ නිසා අන්තිමට සියල්ලට වැඩිය පාලනය කරන අධිකාරී ශක්තියක් ගන්නවා. ඉතින් ඒ නිසා බුද්ධ ඥානසිකේ සඳහන් කරන යමක් දිහා බලලා ඒකේ සංඥාව ගෙවෙනකම් බලා හිටියොත් අපිට පේන්නේ ඒ දේ නැති වුණා වගේ. මොකද ඒ තරම්ම මේ දේත් එක්ක ගනුදෙනු කරලා තියෙන සංඥාවත් එක්ක විතරයි. ඒ නිසා අපි ඊට එනවා වෙලාවක න සංඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පුපච්ච සංකා භාවනා දිනන න සංඤ සංඤී මේ ලෝකේ තියෙන විතර ඥාන පිළිබඳ සංඥාව යනවා අපේ නෝපි විසංඤී ක්ලාන්ත වෙන්නේ නැහැ නසඤ්ඤ සංඤීනෝපි අසඤ්ඤ තලයකට යනවත් නෙවෙයි. ඒක හොඳට තේනවා කිසිම නිමිත්තක් නැතුව අරමුණක් නැතුව සංඥාවක් නැතුව සතිය තියෙනවා. මෙජෙක් තිබුණේ අපි හැමදාම සතිය තියෙන හැම වෙලාවෙම ඒක සංඥාවක් ඇසුර. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා යම් තැනකදී මේ ලෝකේ සංඥාවක් නෙවෙයි නම් අසඤ්ඤයටපත් වෙලත් නැත්නම් විසඤ්ඤ වෙලත් නැත්නම් එහෙම සංඥාවක් තියෙනවා. එතනදී රූප කියන දේ හිටින්නේ නැහැ. රූප නැහැ. රූපෙන් සමු ගත්තට පස්සේ තමයි මේ සංඥාවට එන්නේ. මේ සංඥාවට යනකොට රූපේ නැහැ. ඒක නිසා අපිට මේ විදිහට ආස්වාද ප්‍රසවාස ගෙවුනට පස්සේ උත්සාහ කළ බලුවට ඇඟ තියනවාද කියලා අර කියන හැඩේ අර කියන මේ ආකාර සංඥා මොකුත් නැතුව යනවා. ඒ නිසා ශරීර ආශාව බහුල කෙනාට ඒ සංඥා දීවි යනකොටම ඇඟ නැතුණා මම නැතුණා ජීවිතේ නැතුණයි කියලා පුදුමාකාර බයක් එනවා. ඒකට අසත්පුරුෂකම කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් අසත් ධර්මයේ වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට මේක මේ නැති කරන පැත්තට යනවා කිව්වට අපි මේ ඇති දෙයක් නැති කරනවා නෙවෙයි නැතයි ඇති කියලා හිතාගත්ත සංඥාවක් නැතිවීම විතරයි වෙන්නේ. ඉතින් ඒක මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැනකට ගුරුත්වාකර්ෂණය නැති තැනකට ගෙනිච්චා වගේ පුදුමාකාර බයලව. අපි මුළු ලෝකෙම ආරක්ෂාව පිණිස හදලා තියෙන දන්න කට්ටියක් එක වට කරගෙන ඉන්න එක තමයි. ඉතින් මුද්‍රාසේ කියනවා දන්න කට්ටියම තමයි දුකට හේතුව කියන්නේ. ඉතින් වැඩිමකට කරගත්තොත් වැඩියෙන් දුකයි. බොහොම සරල සමීකරණයක් තියෙන වීජගණිතයේ සමීකරණයක්. කිසිම දෙයක් නැතුව ඉන්න පුළුවන් කියලා මැරෙන්න ඉස්සෙල්ලා දැකපු මිනිහට කියනවා තොප්පටන් එපා නම් එක වාරයක් කපා අපිට දහස් වාරයකට තොපව එපා කියන යනවා. ඉතින් කියනවා මේක හරි අකරුණාවන්තයි සමාජශීලී නෑ මේ සාමයට බර නෑ සමාදානයට බර නෑ කියලා. ඔය මොන සාමයක්ව සමාදානයක්වත් මරණ මොහොතට අපිට සරණක් දෙන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙනකොටම සියල්ලෙන්ම සමුගන්නේ. සමු ගන්න ගන්න අපි බුදුහාමරණ සමීප වෙනවා. ධර්මයට සමීප වෙනවා, සංඝයාට සමීප වෙනවා, සීලයක තියෙන වටනකම තේරෙනවා. ඉතින් ඒක නිසා ඒ ඇත්තීම, ඒ ගිවන් වීම ඔය කවුරු කැමති උනත් නැති උනත් බොහෝම සුළු වේලාවකින් වෙනවා. ප්‍රශ්නේ තියෙන කට්ටියට ඒක ප්‍රශ්නයක්. කෙලස් තීන්දක ගියාට පස්සේ පුදුමාකාර ප්‍රශ්න ඇති කරගන්නවා. පුදුමාකාර සැක ඇති කරගන්නවා. පුදුමාකාර අභියෝගයක් කරගන්නවා. ඉතින් ධර්මයට බැස්සනම් ඉක්මනට බලාපොරොත්තු වෙනවා යනවා. මම ලෑස්තිද ඒකට මම ඒකට සූදානම් ශරීරයක් තියනවාද කියලා බැලුවොත් යන්නේ ඇතයි කියලා හිතාගත්ත සංඥාවක් මිස වෙන වෙනස් වෙන මේක දෙයක් නෑ ඒක හරියටම බුදුසසුන කියනවා මේ සංඥාව නැතිවීම වස්තුවේ නැතිවීමක් වගේ. මනුෂයාට. ඉතින් ඒක නිසා ඒක පුරුදු කරලා තේරුම් ගත්තොත් අපි ඇත්තටම බැඳලා තියෙන වස්තු වලට නෙමෙයි වස්තු පිළිබඳ තියෙන සංඥාවට. ඉතින් ඒකෙන් අපි ජීවත් වෙන්නේ හීනක බව, ජීවත් වෙන්නේ මිරිඟුවක බව, ජීවත් වෙන්නේ මායාවක බව, ජීවත් වෙන්නේ කාගේදෝ ආවේශක බව තේරුම් ගත දවසේ නම් කාගේ බැලියොද කාටද මේ කඹරන්නේ? කාටද මේ දාසකම් කරන්නේ? එනතම් මගේම න්‍යාය පත්‍රයේත් මේ වැඩ කරන්න කියලා අභියෝග කෙරුවොත් ලොකු අසන තත්ත්වයකටපත් වෙනවා. නමුත් ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. මම මේ කාටද උදේ දිවා රාත්‍රී මහන්සිලා මේ වැඩ කරලා අන්තිමට මරණ මොහොතදී මොනවද මට ඉතුරු වෙන්නේ? මොකද්ද මගේ න්‍යාය පත්‍රය? දන්නේ කර කාමයට විතරයි. මේක නිසා තණ්හා දුතියෝ පුරිසෝ ඈම පුරුෂයෙකුටද දෙවන්න වෙන්නේ තෘෂ්ණාව. අපි මේ හැම දඟලිල්ලකම සාධාරණීකරණ වෙන්නේ තෘෂ්ණාව. ඉතින් එහෙම දෙයක් ලැබෙනවා නම් මුත්‍රාඥාන්සේ සතුට එහෙම ලැබෙන දේකුත් නෑ අපි මේ තෘෂ්ණා කරලා තියෙන සංඥාවකට. ඇතැයි යන හැඟීමකට දැනීමකට. ඒ නිසා ඒකේ දුර්විම වස්තු දුර්විම හා තරමට අපේ හිත පටලවාගෙන තියෙනවා. ඒ නිසා හොඳට හයියත් තියේදී හොඳට සීලක පිටලා හොඳම ලෑස්තියෙන් ගිහිල්ලා සංඥාව දුර වෙනකම්ම විරංජනේ වෙනකම්ම බලන්න පුළුවන් නම් ඒකට සූර වෙනවා කියලා කියන්නේ නැහැ වීර වෙනවා කියලා කියන්නේ නැහැ ධීර කියලා කියන්නේ සූර වීර ධීර ඒ දේ Taman විහිම්ම කරගෙන ඒක ලබාගත ලකෝ ජයග්‍රහණක් විදිහට ගිය මනුස්සයා කිසි කෙනෙක් මත පිහිටන්නේ නැති කිසි කෙනෙක් මත රඳාපවතින්නේ නැති සරණයක් නැති නිස්සරණ සරණයක් නැති තර තමයි නිස්සරණ කියන්නේ නිස්සරණයකටපත් වෙනවා ඒක බරපතලම අපහසු තියෙන සංඥාව. ඒකට හොඳටම ඒක කැපිපේන තැන තමයි මේ සංඥාවත් එක්ක වැඩ කරන හැම වෙලාවෙම මනස පුදුම විදියට ෂටකම්පාන. මායාවී ගති පානවා. පුදුම විදියට වංචනිකයි. ඒ වෙලාවට මේ හිත දෙන කොට පෙර දෝරුකම් ටික සංඥාවත් එක්ක වැඩ කරනකොට පුදුම විදියට හොරාගමෙන් පේනහන ටිකක් තියෙනවා. ඒ ටික ලස්සන බුදුජානනාංශය දැකලා ඔය මෙතෙන්ද කීච්චුනට උඹට මෙන්න මේ මේ යෝජනායි මේක කරන්න හිතේ මේක කරන්න හිතේ මේවට තමයි නිදර්ශන උපක්ලේශ කියන්නේ. නැත්නම් වංචනික ධර්ම කියන්නේ කියලා ඒ යෝගාචරය තේරුම් ගත්තොත් භාවනා නොකරන කිසිම කෙනෙකුට වෛර කරන එකක් නැහැ. ඒ මිනිස්සු 100 100ක්ම ඉන්නේ ඒකනේ. අනුන් රවට්ට ගත්තොත් කොහොම හරි කරලා එච්චරයි. මුළු ලෝකෙම තියෙන එච්චරයි. මොනව නැතුණත් කමන්නේ අනුන් රවට්ට ගත්තොත් එච්චරයි. ඒකට කියන්නේ අවස්ථාවාදී කියලා. ඒ නිසා බුදුජානනාතික උඹට කවුරුවක්වත් රවට්ටන්න බෑ. උඹ උඹ රවට්ට ගන්න නැතුව. ඉස්ලාම උඹ රවට්ටගෙන තමයි තියෙන නිසා අනේ ඒ රැවටිල්ල නැතුව ඇති හැටියට කියන දේ කරන කරන දේ කියන ඇති හැටිය දකින්න පුළුවන් தത്വෙදී සංඥාවට කිසිම ආසනයක් නැහැ. සංඥාට කැබිනට් එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැ. සංඥාව ඇවිල්ලා උජාර විදිහට එන්න හදනවා කියනවා නෑ. අපිට සෝබනයක් ඕනේ නෑ. ප්‍රകൃතිය බලමු. ඇති හැටි බලමු කිව්වම මේකෙදි බුදුජානකේ සංඥාව උදුරවන්නේ සංඥා හුදුවට පట్టල කරලා ඉවර වෙනවා. සංඥාව පట్టල කරන්නේ අපි විතක්කේ හරහා මෙනෙහි කිරීම හරහා. ඒකල ඒකෙන් මේක ගලවලා දානවා. ඉතින් ඒක හරියමාරේ විස්තර කරන්න ගියාම මුලින් කියපු ටිකට පස්සේ ටික සම්පූර්ණ හුරස් වෙනවා. සංඥා වැඩේ. ඒක නිසා මේ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම නැතුව ආර්ය විවහාරයෙන් කිව්වොත් සම්මත ලෝකෙට තේරෙන්නේ. සම්මත විවහාරයේ ගිහිල්ලා සංඥාවේ මාය අල්ලලා දෙන්න බෑ. ඒ නිසා එතනදී භාෂා ව්‍යවහාරයේ පුදුම විදිහට තියෙන නිසා එක බණකින් එක රැයකින් මේක කරන්න බෑ. අපි එකම දේ හතර සැරයක් කරලා කරලා දිගට පරිශන කරගෙන ගියොත් විතරක් තේරෙනවා මේ වෙස් පෙරලිය. සම්මතේ ඉඳලා පරමාර්ථයට වචන පෙරලෙන හැටි සම මේ සම් මේ සංඥාවල තියෙන වෙස් පෙරලි අපේ හිතම මේ සත්‍ය දැක් ගන්න අකමැතිකම අපේ හිතම හොරාගියමයින් පේනහන ගතිය අපේ හිතව දුකට කැමැති ගතිය බටේ ලෝකේ කියනවා සෑඩිස්ටික් ඇන්ඩ් මැසජිස්ට් කියලා. අනුන්ට දුක් දීම සහ තමන්ට දුක් පමුණවා ගැනීම තමයි අපේ එකම විනෝදාංශය. බුදුජනසේකර කිව්වේ කාම අත්ති කියලා මතාන යෝගී කියලා. ඒක ලොකු විනෝදාංශයක්. මේ හිට්ලර්ගේ තිබිච්ච ප්‍රධාන විනෝදාංශික තමයි අනුන්ට ලේ පිට වද දෙනවා දකින්න. මේ හිට්ලර් හැම කෙනෙක් තුළම ඉන්නවා. රුසියාවේ මේ ජර්මනි හිටපු හිට්ලර් නෙමෙයි. හැම කෙනෙක් තුළම හිට්ලස් ඉන්නවා. ඉතින් මේ තුලින් අපි අපේම දුක හදා ගන්න මේ සංඥාවෙන් වසා ගන්නවා. මේ දුකාවේ හතුරට. හතුරගේ දුක මට සැපක්. මේ විදිහට සංඥාව හදාගත්ත පස්සේ ඕන කෙනෙකුට ගහලෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට අඟුලිමාලෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙව් තියේදී අපි මොන සුද්ධවන්තකමක් ගැන කතා කරනවා. අපේම තියෙන මේ චපල වංචනික ගතිය නිසා සංඥා ප්‍රදේශයට යනකොට sannivedanaya කියලා කියන්නේ ඒකාන්ත වශක්. sannivedana කරන හැම තැනදීම පටලෙනවා. යන්නේ කොහොමද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. එච්චරයි. ආයෙ වෙන මොකක්වත් නැහැ. ඒකයි පුත්‍රචාරණන් ඉස්සරහට කියව වෙන sannivedanayat අපි මේ සාමාන්‍ය දවසේ වෙන sannivedanayat අතර සංඥා වැඩ කරන හැටි බලනකොට මේ ලෝකයාට තෑගි දෙන්න වටිනවා මේ ගත කරන ජීවිතේ. මෙච්චර අනාගෙන මෙච්චර පටලවාගෙන ඒකම සාධාරණීකරණය කරගෙන ඒකම මූලධර්ම හදාන දර්ශන හදාගෙන ඇහිය වෙන්න හදන ඇති දකින්නකොට අර ගොමුකුරු මිනිහා ලොකු ගොම්බෙට්ටක් අරගෙන පස්සෙන් පස්සට යනකොට ඇතිවෙන හැංගීම තමයි එන්නේ උට ලොකු ලාභයක් හම්බෙලා තියෙන්නේ. ඒක උඩ තියාන පස්ස උඩ තියාන පස්සෙන් පස්සට යනකොට ඒ වගේ තමයි මිනිස්සයාට සංඥාව පටලවා ගත්තට පස්සේ ලොකු ගොම්බෙට්ටක් හම්බෙච්චාම ලොකු නම්බුනාමයක් වගේ. ඒක වෙනස මේ සංඥා වෙනස එක ජීවිතයක් ඇතුළත කරන්න බෑ කියන එක තමයි ලෝකයක තිබුණ අදහසින් බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා. පුළුවන් කැමැති කෙනාට සියල්ල පාවා දෙන්න කැමැති කෙනාට ඒක කරගන්න පුළුවන්. ආශ්‍රයි සම්පන්නස දැන් හිස්තැනකට අපි ගියා කියලා අපි නිතරම යනවනම් ඒ හිස්තැන සංඥාවක් වෙන්නේ නැද්ද? වෙනවා වෙනවා. ඒ හිස්තන දිගට ඉස්සරහට යනවා. ඉස්සලාම අපිට පෙන්නන්නේ අපි එතනදී රූප නැති වුණාට සංඥා නැති වුණාට නිමිති නැති වුණාට අරමුණු නැති වුණාට සතිය පවත්වන්න පුළුවන් කියලා. අපි ජීවිතේ මෙතෙක් නොදකපු ඔය බ්ලැක් හෝල් එක පෙන්නවා. ඒක නැතුවනේ අපි චිත්‍රය ඇඳගෙන හිටියේ. දැන් පේනවා නෑ නෑ ඒක බොහොම සරල දෙයක්. ඒකත් මේ ඇති කියන ආස්තික ප්‍රඥප්තියට සාපේක්ෂව නාස්තික ප්‍රඥප්තියක් තියෙනවා. අපි දකින්න කැමති නැතුණාට ඒකත් ලෝකේ தත්ත්‍ය தත්ත්වයක්. මේක නිවන නෙමෙයි. සාපේක්ෂව මේ රණ්ඩු සරුවල් කරන ඊර්ෂ්‍යා කරන ලෝක ක්‍රෝධමාන කරන ලෝකෙට වැඩිය ඒ ශූන්‍යතාවයේ පිරිච්ච ගතියක් තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනවා. සාසනික ගතියක් තියෙනවා. හැබැයි කවුරුත් එක්ක රණ්ඩුවක් නැහැ. මගේ වචනේ කියනවා ඒක නිතරම ජයක්. ඕක ඕර එක. කවුරුත් නෑ ෆයිට් එකට. ඔක්කොම ෆයිට් එක තියෙන්නේ කක්ක ගොඩේ. ඔක්කොම ෆයිට් එක තියෙන්නේ රූප ලෝකේ. ඉතින් අපි රූප ලෝකෙත් ඉඳලා ආමුදයි ටටා කියලා පොඩ්ඩකට අරෙටි ගියාට පස්සේ වෙනවා මේ හරි පලාතක පේන කවුරක්වත් නැහැ නිතරම ජය තියෙන්නේ. හැබැයි අපිට ඕන කරලා තියෙන්නේ ෆයිට් එක. අපිට ඕන කරලා තියෙන්නේ උරුට්ටු. අපිට ඕන තියෙන්නේ ඔට්ටු වෙලා ඉන්නේ. ඉතින් මොකද කරන්නේ? ඒක නෙවෙයි නිවන. ඒක මේකට සාපේක්ෂව මෙලෝ වශයෙන් මේ අබදරුවන් රකින්න ගම යුතුයකම් ඉෂ්ට කරන ගම ඥාන උනත් පිළිමුණත් කරන්න පුළුවන් දෙයක් බවයි පෙන්වන්නේ. ඒ බුදුජානනාංශ විතරක්ම වෙන්න පුතේකුත් නෙවෙයි. අනෙකුත් නිකායවලත් තියෙනවා ඒක. නමුත් ඒක ඒක සාපේක්ෂව තව ඉදිරි ඉදිරි මේකත් එක විදිහක සංඥාවක් කියලා ඒකත් සංඥාවක් නෙවෙයි කියලා ආනන්ද හැමතුරු අහනවා. ඒකටත් කියන්න තියෙන සංඥා කියන ව්‍යවහාරයම තමයි නැති සංඥාව කියලා කියන්නේ. නැති කැවුම් කියලා කතාවක් තියෙන අර අනුරුද්ධ හඳුරන්නේ. කැවුම් වල නැති භාවය. ඒකට කියන්නේ තියෙන කැවුම් කියන වචනේ පාවිච්චි කරලා තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය දිගටම වැඩිීමේදී එක්තරා අවස්ථාවක හුස්ම ගැනීම හෝ පිටවීම නොදැනෙන අවස්ථාවක් වෙයි. ඉන්න ඔබට කුමක්ද? ප්‍රපංච යන්නේ නදාස් කරන්නේ කුමක්ද? ඔබ වහන්සේට চিරාත් කාලයක් නිරෝගීව මේ මා හැඟි කාර්යයක් කිරීමට ශක්තිය ලැබේවා. මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හැම හැම දවසෙම දුසිංගන. ප්‍රශ්නේ එනවා දැන් ඉතින් දවස් හතක් භාවනා කරාට පස්සේ ඕක සැකකරන එක තමයි තීගාවට තියෙන වැඩේ. අපි මේක දිගේ මේකට හුරු වෙන්න ඕන මේක අපි මෙතෙක් කල් අරගෙන ගිය දේවල් තියෙනවා කියනකට විකල්පයක් යොහුරු කරන්න ඕන කියන එක මේ භාවනා හරහාම ඉන්න එක සාකච්ඡා කරලම සුද්ධ කර ගන්න ඕන. ඉතින් මෙතන තියෙන්නේ අරමුණක් නැතුව ඉන්න පුළුවන්. නිමිත්තක් නැතුව ඉන්න පුළුවන්. රූප නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. සතියට බාධාවක් නැහැ. ඒක අනිමිත්ත සමාධිය කියලා මේකට කියනවා. නිමිත්තක් නැති සමාධියට යන්න පුළුවන්. ඒක ඇත්තටම නිමිත්තක් තියෙන සමාධියට වැඩිය හොඳයි. ඉතින් ඒ නිසා ඒකට හුරු කරනවා කියන එකට මේ යටින් තියෙන අකමැත්ත තමයි මේ ප්‍රශ්නේ. ඒක ඉදිරිපත් වුණත් ඒක සැක කරනවා. ඒකට මම මොකද කරන්න ඕනේ කියලා මේ නොකිය අභියෝගයට ලක් කිරීමක් කරනවා. ඒ යට කියන්න ඕනේ නෑ නෑ අභියෝග කරන්න එපා. ඔබට සාදර වෙලා පුළුවන් තරම් gedara කරගන්න ඕක. Taman gedara ගියා වගේ කරගන්න. එතකොට Taman තේරෙයි. ඒකට ගියාට පස්සේ කිසි ගැටුමක් ආතතියක් මොකක්වත් නැහැ. ඊට පස්සේ හම්බ කරන්න ඕනෙත් නැහැ. තරගෙන් ජය ගන්න දෙකුත් නෙමෙයි තරගෙන් හම්බෙලා තියෙන්නේ. මේකට කෙනේකම් කරන්න එපා. මේ කෙනේකම් කරන්න නැති වෙන්න ලෑස්තිලා යන්න ඕනේ. එහෙම නැත්නම් ගියාට පස්සේ පයින් ගහන්න බලන්න. මුණට කෙල ගහන්න හදනවා. කුණුවතුරක් කරන්න හදනවා. ඒක තමයි මේ සැකයක් මාර්ගයේ ප්‍රශ්න මාර්ගයෙන් එන්නේ. ඉතින් ඒක නිසා සර්වචනංශ කතා කරනවා මේ தත්ත්වේ වචන කතා කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව බලන ඉඳ. ප්‍රපංච කරනවා කියලා කියන්නේ විවිධ පැතිකඩ වලින් වාග් බහුල්‍යයකටපත් කරනවා. අතිශ අලංකාර සාහිත්‍ය කියලා කියන්නේ අතිශෝක්තිය කියලා කියන්නේ ඒ සියර්ණම් තියෙන වචන තමයි වාග් බහුල්‍ය පුංචිට කෙටියෙන් කියන්න ඕන දේ වටවලල්ලි කියනවා. ඒකට කියනවා ප්‍රපංච කරනවා කියලා. ඉතින් ඒක අපේ තේරවාදීන් සම්පූර්ණ ගිලිහිච්ච වචනයක් වඩපත් වෙලා තියෙනවා. හොඳ වාසනාවට වගේ මහායානේ ඒ කොටස විතරක් විශේෂණය කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ පැත්ත දන්නේ නැත්නම් මේ මහායානේ කරලා තියෙන විශේෂ ගතිය තේරවාදී මේක හල්ලා තියෙනවා. මොකද අටුවා යුගයේදී දිරව ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා මේක. අටුවා යුගයේදී මේකේ තියෙන ඒ සූක්ෂම භාවය නිසා ඒක පැත්තකට දාලා තියෙනවා. නමුත් ඒ තේරවාදයේට ප්‍රතිපක්ෂ වගේ නැගී හිටපු නැත්නම් විකල්පයක් වශයෙන් නැගීටෝ මහායානේ උද්දටම විශේෂණය කරලා පෙන්නනවා ප්‍රපංචකරණය. ප්‍රපංචකරණය කියන්නේ මේ short to the point නෑ. අරහින්මින් වට කර කර අඹරව අඹරව අලංකාර සාහිත්‍ය දාලා කතා කර කර ඉන්න. ඒකට වෙන්නේ මොකද්ද? සත්‍ය sannivedana වෙනවා. වෙනුවට අලංකාරයක් විතරයි ඉතුරු වෙන්නේ. සෝබනයක් විතරයි ඉතුරු වෙන්නේ. ආලවට්ටමක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක අපි අද දක්ෂකමක් කියලානේ හදන්නේ. අපි මේ පුරුදු කරන්නේ සාහිත්‍ය සම්මාන දීලා, තොරන් ගහලා, මෙසක් කූඩු තොරන් පවත්තලා. ඉතින් යාම මේ කාම බුදු ගුණ ගායනා තරඟ පවත්තලා, කණ්ඩායම්ගෙන්ලා කෙල්ලෝ නටවලා ඉතින් පිට ඇහිදෙනවනේ. ඒකනේ අපි බුද්ධ학ම කියලා කරන්නේ. ඊට පස්සේ ප්‍රපංච කියන එක ඉගෙන ගන්න තම්බියක් ගාවට යන්න වෙනවා. ඌ අයියා එන්න අපි හොඳට තමයි දන්නවා අපි කියලා දෙන්නම් කියලා ඒත් බලන්නකො ඒටන්ද මොකද වෙන්නේ කියලා. අපේ කට්ටිය ප්‍රපංච කරනවා පුළුවන් තරම් ආගමක් හදාගන්න. අර මිනිස්සු දකින්නවා මේ අපේ අල්ලා නබිනායකතුමාවත් දන්නේ නැති කම බුදුහමන කියලා තිනවා මේ සෝබනේ එපා. අනවශ්‍ය වප්පහුලේ එපා. පුළුවන් තරම් මොවින් නැගොන මොවින් නොබැන කහගෙන හිටපන්. ළඟදී මම අහගෙන හිටියා මුස්ලිම් මිනිස්සු දෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ විස්තරයක්. මුස්ලිම් වරුම උද්ද ප්‍රසිද්ධ හොඳ උගත් 15000ක් විතර ඉන්නවා. ආකීන 29 වෙනි වගන්තියේ බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කළ තිබුණා මෙහෙම කෙනෙක් එනවයි කියලා තිබුණා බලන්න ඒ ඒ ලකුණු මෙහෙම නේද යා නෙවෙයිද නබිනායකතුමා. බුදුහාමරෝ කිව්වේ මේක මෛත්‍රී බුදුහාමරෝ කියලා. ඕගොල්ලෝ දන්නේ නැහැ. අපේ අපේ නබිනායකතුමාද කියන දේ. දැන් බෞද්ධයෝ බලා ඉන්නවා බුදු මෛත්‍රී බුදුහාමරෝ වෙනකම්. තම්බිලාට ඇවිල්ලා ආගමකුත් පිළිතුර ගිහිල්ලත් යන්නේ. ඒක දිහා බලනකොට පේනවා අපේ බෞද්ධයෝ මේ බුද්ධ ආගමක ත්‍රිපිටකේ පොතක් කියවන්න ගියාම බයත් අර කුරාන්ට මෙච්චර කරු කරන තම්බි මිනිසයා ඒක ඉගෙනගෙන ඒ මිනිසුන්ට කියලා දෙනවා බුදුරජාණන්ස කොච්චර ලස්සනට මානවදාව කියලා දීලා තියෙනවා කොච්චර ලස්සන ප්‍රායෝගිකත්වය කියලා දීලා තියෙනවද කියලා ඒට අනිද්දා වෙනකොට ගෙන්නන්න වෙන්නේ ඉම්පෝට් කරන්න වෙන්නේ අරාබියෙන් තමයි කර්මස්ථානාචාර්යවරු මොකද මේකේ ඉන්න කට්ටිය ජෝ කරලානේ මේගොල්ලන්ට ඕන කරලා තියෙන මේ නැලවිලි කවිනේ. ඉතින් ඒකට මුස්ලිම් මිනිස්සෙක් තමයි එන්නේ තලප්පාගල් වල පැත්තක තියලා දෙයි අපිට. ඒ නිසා කරුණා කරලා ඒ බුද්ධ ධර්මය මොකද්ද කියන එක තේරුම් අරගෙන ඒ ඇත්තටම අපි අසරණයි අපි අවුරුදු 2600 කට පස්සේ ආපු නිසා අපේ අර්ථ කතාවේදී සෑහෙන කොටස් හැලුණයි කියන එක තමයි කියන්න වෙන්නේ. නමුත් භාවනා කරන කෙනාට දජානාචි කියලා දෙනවා ගරා වැටිච්ච ගියක් ප්‍රශංසය කරන්න ඕන නම් උඹට පුළුවන් පුළුවන් කැලරි ටික නැවත ගෙනත් තියලා හැඩේ බලාගෙන ඉස්සරහට මේකෙන් කඩන්න වැටෙනවා. මේ වෙනස අපිට වෙන ලකුණක් ගන්න දෙයක් නෑ. ඒ නිසා අපි ළඟ තියෙන මේ ධර්මතා ටික ගොඩනගන්න නැතුව අපි පොත කියවන්න ගත්තොත් ගුරුවරයා වඳින්න පටන් අරගත්තොත් 100 100ක් අදාක සත්‍ය ලබන්න බෑ. එකම සත්‍ය තමන් අත්දකින්න දෙක විතරයි. අද භාවනා කරන කෙනෙක්ගේ අත්දකින්න දෙය කියලා ඇහුවොත් මොනවද අත්දැක්කේ කියලා ඒක නිකන් චෝදනාවක් වගේ පේනවා. කෙනහිල්ලක් වගේ පේන්නේ. පෞද්ගලිකත්වයට ඇඟිලි ගහිල්ලක් වගේ පේන්නේ. ඉතින් ඒකට සංනිවිත නැහැ නේ හිටිනවා. අපි එච්චර නිහතමානී නෑ. අපි එච්චර කැමති නෑ මේ පොඩි බබෙක් වෙන්න. ආශ්වාස කරනකොට මොන දත් දකින්න කියලා අහපුවම ප්‍රශ්වාස කරනකොට මොන දත් දකින්න කියලා අහපුවම ඒක නොකිය ඕන දෙයක් ප්‍රපංච කරනවා. කිවිතු කාරණාව වටින් යනවා. ඒකට කියනවා ප්‍රපංච කරනවා කියලා. නිකන් අනවශ්‍ය බෝ කරනවා. වැඩේ වවනවා. වැඩේ අලංකාර කරනවා. ආලවට්ටම් කරන එක තමයි මේකේ විශේෂයෙන්ම වාග් බහුල්‍යයට තමයි ප්‍රපංචකරණය ගොරෝසු අවස්ථාව. නමුත් ප්‍රපංචකරණය කියන්නේ හිතවිලි කොජ දාන එක. ඒ කාරකෙම සූක්ෂම අවස්ථාව. මම හිතන්නේ මට ඒක විස්තර කරන්න පුළුවන් කියලා concept and reality කියන ඥානන්ද සාංශිකේ පොත කියන්නේ ඒක කතා කරන ප්‍රපංච ගැන 33 වෙනි පිටුවට යනකම් වර්ණ ගන්නෑ. අර්ථකථනෙ දෙන්න යන්නේ උන්වහන්සේ කරන්නේ 33 වෙනි පිටුව දක්වාම ගෙනල්ලා පෙන්නනවා ප්‍රපංච කියන එක යෙදිලා තියෙන තැන්. ඒකල ඔබතුමා ගන්න අදහස ඔබතුමිය ගන්න කියලා ඉවර වෙලා කියන ප්‍රවේශමෙන් මම කැමති මෙන්න මේ අදහස දෙන්න කියන මිසක් ඒ ප්‍රපංච වචනේ අර්ථකථනය දෙන්නකොටම අහුවෙලා ඉවරයි. ඒකේ තරම්ම සජීවී එතෙන් එතෙන් ගැලපෙන අර්ථකථනයක් සහිත එකක්. ඒ නිසා අපි ඒකට ඉඩ තියලා ඔය ටිකෙන් සෑහීමකට පත්වලා ඉදිරියට යමු. ගෞණීය ස්වාමින් වහන්සේ පූර්ව ජන්මවලදී අප විසින් කරන ලද බලවත් වූ කුසල කර්මයන්ගේ හේතුවෙන් ඔබ වහන්සේගේ ශ්‍රවණේ අප්‍රමාණ සැනසීමක් ලබා ගන්නට හැකිව ඇත. එහෙත් ගිහි ජීවිතයේ අපාවට සිටින්නන් බොහෝ දෙනෙක් ධර්මයේ අසලකවත් නැත. එවැනි පරිසරයක් තුල පැනනගෙන ගැටළු මැදේ මෙම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා උපදේශයක් පතමි. එසේම අප ලබන මේ සැනසුම ඉදිරි පරපුරට ලබා දීම සඳහා සුදුසු පැලයක් රෝපණය කර ඇද්දයි බිම සීම ගැන මාහට සමාවනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඉතින් ඒ වගේ පාපතර මිනිස්සු හොයාගෙන යන්න හෙට වෙනකම් කොච්චර ආසාවෙන්ද ඉන්නේ. ඒ මම ගේලද? මම කියන්නේ ඇත්තටම ලෝකෙ ඉච්චර පාපතරයි කියලා. මොකද මම දැක්කේ නෑ මේක මම දැක්කේ ජොලි තැනක් කියලා. මම ගීදාලෙත් දැක්කේ ලෝකෙ ගැන හරිම ජොලි තැනක්. පැවිදි ජීවිතෙත් මට හරිම ජොලි තැනක්. මත ඕගොල්ලම කියනවා ඒක හරි පාපතරයි කියලා. දැන් හෙට කකුලක් උස්සගෙන ඉන්නේ ගෙදර යන්න. හදිස්සි. ජීවිත කියන්නේ ඉල්ලගෙන ගන්න පරිප්පුවක් මෙතන තියෙන්නේ කියලා. ඇද්දගෙන නාන්නේ. කොච්චර සත්‍ය වෙන්නවත් Taman තමයි බෙදාගන්නේ. බෙදාගත්ත දේ රස දැනෙන්නේ. බෙදාගත්ත දේ බඩට යන්නේ. බෙදාගත්ත දේ ඉදිරවන්නේ. බෙදාගත්ත දේ ඕජාව විතරයි යන්නේ. ඉතින් ඒක බදාගන්නේ ඇයි? ඇයි බදාගන්නේ? ඇයි බෙදාගන්නේ? බුදුරජාණන් කියනවා මානවයාට දෙන ප්‍රධානම අයිතිය තමයි මේ දැන් තීන්දුව කරන්න පුළුවන්. ඒකට කියන පැවිද්ද කියලා. එනිසා පැවිද්ද ලෝකේ තියෙන එක පැවිදි සංවිධානයක් පැවිද්ද කියලා ලෝකේ තියෙන්නේ කල්පාන්තර ගානකට බොහෝම පොඩි ඉඩයි. පැවිදි කියලා කියන්නේ මේ රාමඤ්ඤනිකය පැවිදි වෙනවා, සියන්නිකය පැවිදි වෙනවා කියන එක නෙවෙයි. මේ කීපන්දර වලින් අයින් වෙනවා. දැන් හරීම ආශාවෙන් යන්නේ දැන් අපි නැති කාලේ මේ ගෙදර ඉන්නකොට කණ්ඩත් නැති වෙන්නේ නැති බොණ්ඩත් නැති වෙන්නේ ගේ අතු ගන්නත් නැති වෙන්නේ කක්ක හොදා ගන්නත් නැති වෙන්නේ රෙදි හොදා ගන්න නැති මම යනකම් ඉන්නේ කිය. ඒ මිනිස්සු බලන්නේ ඉන්නේ මේ නාකියෝ මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ අනේ තව දවස් දෙකක් ඉඳලා එනවා නම් හොඳයි කියලා ඒගොල්ලෝ එහෙ බයේ ඉන්නවා දැන්. ඇයි ආපු ගමන් වලිනේ. කොහේර ගමනක් ගිහිලා ආපු ගමන් අම්මා අන්ලොක්කට බයිනේ. බලපහල දරදිකත් නෑ කේතලි පෙතිලත් නෑ දරක් දාලා නෑ මොකක්වත් නෑ කියලා. ඉතින් අනිදාසේ තේවක් කරලා තිබ්බට පස්සේ මේක තේවක් කළා නිවිල වැඩි එන්නකොට තව කරන්න තියුණා කියලා බයි. ඒක දවසේ පෝරණෙත් දර නෑ වතුර ලිසෙත් නෑ කේතලෙත් නැතු නිකන් හිටියා. ඒක හොඳට මේක පස්සේ කිව්වා දැන් මොකුත් නොකර බැනුම් ගන්නක හොඳයි අම්මයි. මොකද මොනවා කරොත් බයිනෝ. ඔයගොල්ලෝ ගෙදර ගියාපත් ඒ වගේ තමයි. එසේ ගෙදර මිනිස්සු දොඹතලෙන් කැවුම් වෙලා කනවා ඔයගොල්ලෝ යන්නේ නැත්තම්. දොඹතලෙන් කැවුම් වෙලා ගන්න බෑ දීත්තයි. මේගොල්ලෝ හිතන්නේ මම තමයි ගම කරන බබා හාමිරාලා හැම මම නැතුව ගෙදර කට්ටියතු කණ්ඩක් බෑ පොඩ්ඩක් බෑ. බෝරු අපි එක එක පොට්ට chance අපි මේ ලෝකේ ඉපදුනේ අම්මගේ තාත්තගේ කාමරතියට. පටලව ගන්න එපා. මම වෙනුවෙන් ඉපදිච්ච තව කෙනෙක් නෑ ලෝකේ. අපි විහිං පටවගත්ත සංඥාවක් තියෙනවා. මම ගිහින් ඉන්න කාලේ ඒ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ ඇවිල්ලා මම ඒත් කතා කරලා කියනවා මේ හැම කෙනාම අපි හිතනවා අපේ ගෙදර මගේ පරිපාලනය නැත්නම් මගේ අර පරිමාණය නැත්නම් මේක පාවිච්චි කරන්න බෑ. ඊටසේ මිනිස්සයා හිතනවා මිනිස්සයා ලෝකගෝලයේ උණුසුම මනින්න ඕනේ. පස සංරක්ෂණය කරන්න ඕනේ. භෝග වගාවේදී ඔක්කොම කරන්න ඕනේ කියලා. ඉතින් ਉਹ මිනිස්සයක අතහැරියොත් මොනවා වෙයිද ලෝකෙට? මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. කුකුල කුඩු ටික කරන රස කියලා හොයාගෙන කයි. අර ගාල කඩාන කියලා දනකොල ටිකක් කයි. ඒකලික පොඩි අප්සෙට් එකක් කරනනම් අප්සෙට් යන්නේ ගෝල් ෆිෂ් කියන මාළුවාට දැන් බැල්ලු තනියම හොයන ගන්න මනුස්සත් එක්ක ඉඳලා ඉඳලා නාස්ති වෙලා ඌේ තරම්. අනිත් එකයි පටපණුවා. ඔය දෙන්නට විතරක් පොඩි අප්සෙට් එකක් ඇයි. අනිත් එකෙකුටවත් මොකොත් වෙන්නේ මෙන්න මේ කුණු හරපේට අපි manuss ලෝකේ කියලා හදාන අපි තමයි විවස්ථා හදාන්නේ අපි තමයි ලෝකේ පාලනය කරන්නේ අපිට තමයි රටයිටි කියලා කියනකොට කැරපොත් එක්ක කතා කරොත් ඌ කියාවි මේක කැරපොත ලෝකයක් කියලා. ලෝක යුද්ධයක් කියලා මිනිස්සු මරනකොට කරපොත්ත මැරෙන්නේ නැහැ. කරපොත්ත අන්තිමට මැරෙන සතා. එදාට මොකද කියන්නේ? කරපොත්ත කියේ අපේ විවස්ථාව විතර වැඩ කළා දී. මිනිස්සුගේ විවස්ථාව වැඩ කළා නැහැ. එදාට කරපොත්තු ලෝකයක් කියන්නේ. ඒ නිසා අපි හැමතැනදීම ගිහිල්ලා අයියා වෙලා අක්කා වෙලා පින්නගෙන පෙනී පුම්බගෙන මවාපාගෙන හිටියට අපි නැති දවසේ ලෝකෙ මෙටදී හොන්තට යන මොකක්වත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු පිරිනම් පාඩවත් මොකුත් උනේ නැහැ. ඒ නිසා ඔය ගිහිකම මහා ලොකු ආඩම්බරයට ගන්න එපා. ගිහිකම ආඩම්බරයට ගත්තොත් ඒක නරකකුත් නෑ. ගිහිකම හොඳයි. හැබැයි ගැනීම මොඩයි. ගැනීම මොඩයි. මොකද මේ රත්තරන් යකඩ යකඩයක් රත් වෙනකොට අල්ලගෙන දනවා දනවා දනවා කියලා මැරෙන්න ගෑ ගහපුවා මේ ඉතින් අතහැරනකදී. අල්ලගෙන ගෑ ගහන්නේ. දනවා දනවා කියන්නේ. මොකද නම් පෘථග්ජනකම කියන්නේ. ඒක නිසා මේ කියන විදිහට භාවනා කරන එක මහා නපුරක්. ඒ භාවනා කරන ප්‍රශ්න වැඩි වෙනවනේ. මේ ප්‍රකාශය තියෙන භාවනා කරන නිසා හිතේ සංවේදී බව වැඩි වීම නිසා ප්‍රණීත භාව වැඩි නිසා ප්‍රශ්න වැඩි වෙලා. දැන් ගෙදර ගියේ ගෙදරට ආපහු යන්න බැරි සයිසක් තියෙනවා. මේකද බුදුහාමුදුර අපිට දීලා තියෙන දෑවැද්ද? ධර්ම කියන්නේ ඕකටද? භාවනා කරලා තියෙනකොට අපිට තව තුවාලේ පැරුවා වගේ හොද්දල් වෙලා තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ට වැරදිලා. බුදුහාමුදුරේම අකරුණාවන්ත දෙයක් කියන්නේ අපි ඊට වැඩිය සාර්ථකව ගියගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් නම් අන්න එහෙනම් වැඩමුළුවේ වැඩක් කළා තියෙනවා. ඒ සමේ ලැබෙන ලැබෙන හැම ආයුධයක්ම අඳුරට හැම වෙච්ච දැලිපිය වගේ කැපෙනවා නම් ඒ ධර්මයේ තේරුම් අරගෙන නෙවෙයි. ඒ බුදුජානනාථගේ තියෙන ප්‍රායෝගිකත්වයේ තේරුම් අරගෙන නෙවෙයි. බුදුරණාහි දුන්නේ වැල්ලේ උනත් කරගෙන බඹරෙක්. ඕන දැනක වැඩ කරනවා. ඒක නිසා නිකම් බොරු සෝබනෝනේ නෑ. ගෙදර ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෙදර මිනිස්සුගේ දෝෂේ නෙවෙයි පව්. මේ යන කට්ටිය තමයි ගෙවල් වලටත් පව් ගෙනියන්නේ. මේ කට්ටිය තමයි ගෙවල් වල තියෙනවත් අංජබජල් කරගෙන ඔළුව ක්‍රේල් කරගෙන අර මිනිස්සු නිවන් දක්වන්න හදනවා මේ මෙයාට කෙලින් හිට ගන්න ඉන්න බැරුව. අනේ මං කියන්නේ ඒක නිසා be mindful and mind your own business. තම තමන්ගේ වැඩක් බලාගන්න. ඒකවත් කරගන්න බැරි වුණා නම් භාවනා කරපු නිසා උන්නේ භාවනා අල්ල මූදට විසි කරන්නේ. නෑ භාවනා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරයක්. ඒ නිසා අලේ ටිකක් තැම්බෙනකන් ඉන්න තැම්බුණාට පස්සේ කාපුවම හරියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දිනපතා පුරා පැයක කාලයක් සක්මන පුරුදු කළෙමි. මෙම කාලය තුළ සිත එක අරමුණක තබා සක්මන කළද විතින් විත විවිධ සිතුවිලි පැමිණේ. පසුව මගහැරියයි. දැන් මම ඊට කැමැත්තෙන් සක්මන කරමි. ඒ මගේ ජීවිතයට බද්ධව පවතී. අද උදෑසන සක්මනෙන් පසුව පරයක භාවනාවට වාඩි වෙනිමි. කිසිම සිතවිල්ලක් නොමැතිව හුස්ම ගැනීම හා පිට කිරීම බලා සිටීමට හැකිවිය. මම ඊට හොඳින් ආනාපාන සතිය වැඩිමි. සිතවිලි කිසිවක් නොමැත. ඉස් අවකාශයක් පෙනේ. පසු ශරීරයේ සෙමෙන් සෙමෙන් පැද්දීමට පටන් ගනී. සිතවිලි නොමැත. ආනාපානයේ දෙස බලා සිටීමි. බොහෝ වේලාවකට පසුව අත් දෙක එකට පැටලවි කකුල් දෙකම දෙකකට අතරින් බිම දෙසට ඇදිනි. කිසිම සිතවිල්ලක් නොමැත. ඉස් අවකාශයේ පෙනේ. ආනාපාන සතිය දෙස බලා සිටිමි. මෙසේ සිදුවීම සිදුවන අතර විසබීමට ක්‍රමෙන් පහක් විය. බොහෝ වේලාවක් අත් දෙක එකට පටලැවි බිම දෙසට තිබූ අතර හිස පොළොව දෙසට හැරී තිබිනි. සිතවිලි නොමැති නිසා හුස්ම ගැනීම පිටවීම හොඳින් දැනෙන ගතියක් තිබිනි. යටිපඩියේ වේදනාවක් ඇති විය. පසුව ක්‍රමානුකූලව කෙලින් අතර සිටීමි. මෙම ඉරියව්ව දිගටම තිබිනි. ප්‍රධාන වශයෙන් මේ කාලය තුළ සිතවිලි නොමැතිවීම මුල් කාලයේම සිහියෙන් යුතුව කටයුතු කිරීමට හැකියව ප්‍රදානය. වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවායි පතමි. මේක මට අහගෙන ඉනකොට වයර් මාරුලා වගේ පේනවා. ලක්මන්නේ පටන් ගන්න පරියංගයට ගිහිලා තිනවා කොහේ ගියාද කියලා ලිපිය සඳහන් වෙලා නැහැ. සක්මණේ ඉන්නකොට ආනපාන කිරුවා වගේ කතාවක් යන්නේ. හැබැයි පහු වෙනකොට කතාව ඉවර වෙන්නේ පරියංගයේදී. ආයේ ඒ නිසා අන්නේ වගේ පටලවිලි අරින්න කොහොමද අරමුණට කිට්ටුනා නම් හිතවිලි හිටින්නේ. හිතවිලි කිට්ටු වුණා නම් අරමුණකට එන්න බෑ. ඉතින් ඒවා එකකට තමයි ඉඩ තියෙන නිසා අපි ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් පුළුවන් තරම් අරමුණකින් ප්‍රතිස්ථාපනය කරගත්තොත් ඒ ඔය හිතන මේ ආශ්චර්යවත් දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ විශ්වාසය ඇති වුණාට පස්සේ ඒ කෙනාට ඕකෙච්චර බහා වගකීමක් බරපතලකමක් වෙන්නේ නැහැ. පහසු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේක කෙනෙක් එක කරලා අනික් කෙනෙකුට ඇහෙනකොට පවා විශ්වාසයක් ඇති වෙන නිසා අපි ඒකට ස්තුතිවන්ත වෙලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ මෝහය යන වචනේ තේරුම හැටියට මා අදහස් කරගෙන සිටින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රඥාවෙන් වටහා ගන්න නැති බවය. මේ නිවැරදිද? මේ පිළිබඳ සුළු වශයෙන් හෝ විස්තර කරමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔය කියන එක ඇති පටන් අරගන්න නමුත් හැමදාම වචනේ වරණ ගෙයි. ඉදිරියට යනකොට යනකොට සමානාර්ථ වචන ඒ වගේම අපි වෙන භාෂාවලින් මේ කියලා තියෙන හැටි. ඒ නිසා එකම වචනයකට මොනම විදිහකටත් නිත්‍යත්වයක් නැහැ. ඒක වෙනස් වෙන එක තමයි වචනේ තියෙන භාෂාවේ තියෙන සජීවීකම. එනිසා මොහේ මේ එක වචනයක් තේරුම් ගැනීම නැත කරන්න බෑ. ඔය පණන් ගන්න ඔය ඇති. ඕකෙන් අරගෙන කරගෙන යන්න. ඒකට දවසින් දවස අලුත් නිර්වචන Tamanට ඉන්න ලැබෙවි. නිර්වාණ සන්නයි ගෞරවනීය සත්පින්වත් ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පින්වත් ස්වාමින් වහන්සේ භාවනාවට අදාළ නොවන මෙවැනි ප්‍රශ්නයක් ඇතුව අහන්න සිදු වුණාට නැවත වරක් ඔබ වහන්සේගෙන් දෙපා නමද සමාවයි දිමි. පැවැදීමට ආධුනිකයෙක් වන අපට මෙවැනි ප්‍රශ්න ඇති වුණාම විසඳා ගන්න ක්‍රමයක් නැති නිසාමයි ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ. අභිවාදන සීලිස්ස ගාතාව කියලා ගිහි අයට ආශිර්වාද කරන්න මෙහෙණින් වහන්සේලාට අකැපද? අපේ වැඩිහිටි මෑණියන් වහන්සේලා වරණතුළු ශීලයෙන් වැඩි හිටි පැවිදි වෙලා අවුරුදු 30ක් 35ක් වගේ වන අය කියනවා අපිට ඒවා කියන්න බෑ කියලා. ගුරු ගෞරවය වැඩිහිටි ගෞරවය නිසා ඇයි ඒ කියලා ඇහුවොත් බෑ අපි විනය පිටකේ කියවලා නැති නිසා ඒ ගැන හරියට දන්නේ නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ඔබ වහන්සේ අපට මේ සඳහා පිළිතුරු ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන සැනසීම ලැබීමේ වාසනාව උදා වේවා. රවණු දුටුවත් සමිදුගේ මම හැමදාම ගුණ සිහි කරමි දුර සිට ඉඳ හැමදාම තිරුවන් සරණයි. මේක මොකක්වත් গুপ্ত දෙයක් ඇත්තේ නෑ. ගාථාවේ අර්ථය තේරුම් අරගන්න. එතකොට ඕනම කෙනෙකුට ඕන කෙනෙක්ගෙන් ලබන්න පුළුවන්. අභිවාදන සීලිස්ස කියන්නේ සීලවතෙකුට අභිවාදනය කිරීමෙන්. ඒ සීලවතියක් කියලා ප්‍රශ්නකුත් නෑ. සීලය ඇති කෙනෙකුට අභිවාදනය කරනවා කියලා කියන්නේ වන්දනා කරනවා. නිච්ඡං බුද්ධ පචායනෝ යාගේ වැඩිහිටිකමට නිතර අපචායනය. වැඩිහිටි ගෞරවය තියෙනවා නම් සිල්ලතාවට ගෞරව කරනවා නම් අභිවාදන සීලිස නිත්තං අනිච්ඡං බුද්ධ පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛම් බලං. වැඩිහිටියට යුටට වැඳීමෙන් වැඩිහිටියන කරු කිරීමෙන් සහ සීලතුන්ට වැඳීමෙන් හතරක් වූ ධර්ම වැඩිනවා ආයුර්ණ සැප බල. ඒ නිසා ඒක වැඩි සිල්වන්ත කෙනා ගෑණියෙක් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. Taman දන්නවා Tamanට වැඩිය සීලවන්තයි කියලා. ගාතාව කියන්න ඕනේ නැහැ. එයා ගාතාව කියලා ආශිර්වාද කෙරුව නැති වුණාට වැඳපම්මනේ ඒක සිද්ධ වෙනවා. ඒකට මේ මෑනියෝ යම් කිසි ධර්මික පිටලා මට ඒ ගාථා කියන්න ආශිර්වාද කරන්න බෑ කියනවනේ ඒකේ මෑනියන්ට අයිතිවාසිකමක් තියෙනවා. නමුත් මේ ගාථාවේ මේ දේශනා කිරීමේ මන්ත්‍ර දේශනා කිරීම වගේ গুপ্ত ශක්තියක් නැහැ. මේ හැම බුද්ධ ගාථාවකම මන්ත්‍ර වලට වෙනස තියෙන්නේ ඒකේ අර්ථයක් තියෙනවා. අර්ථය තේරුම් ගත්තට පස්සේ ගුඩ දෙයක් නැහැ පුද්ගලිකත්වයක් නැහැ කියන්නේ. සීලතුන්ට වැඳීමෙන් සහ වැඩිහිටියන්ට අපචායනය කිරීමෙන් උද්දපචායනය ආයුර්ණ සැප බල වෙනවා. මේ නිහතමානීකම ගැන කතා කරන්නේ. තමයි නිහතමානී වෙන්න වෙන්න යටහත් වෙන්න වෙන්න නැතුව මම ගිහිල්ලා හොඳටම වයස නැත්නම් හොඳටම සිල්වන්ත ස්වාමීන් වහන්සේ නමකට වැඳලා හොඳයි දැන් ස්වාමීන් වහන්සේට ගාතාව කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා කිව්වොත් මේ ආහුලට වැඳලා නෙවෙයි දඬුවම් මේ කරලා තියෙන්නේ. ඔබ වහන්සේ දෙම්මට ගාතාව කියන්නේ. ඔබ වහන්සේ මට වැඩි සිල්වත්. ඔබ වහන්සේ වැඩිමත්. මට ආයුර්ණ සපවල ඕනේ. හා කියන දැන් ගාතාව. මේ අපි මේ මිනිස්සෙක් ළඟට ගිහලා බැගෑවෙන්න ඕනට එයාට නීති දාන්න හදන. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා කාට හරි නීතියක් දානවා නම් එයා ඒක ආශිර්වාදයක් නෙවෙයි දෙන්නේ පිහියක්, තුවක්කුවක්, දඬුවමක්. ඒ නිසා අපි ආශිර්වාද ඉල්ලීම මාර්ගෙමුත් අනුන්ට කරදර කරනවා. එහෙම උදුරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. Tamange වැඳීම පමණින් ආශිර්වාද කෙරුවත් නැත්නම් ආශිර්වාද සිද්ධ වෙන නිසා ගාථාවේ තේරුම් ගන්න. එතකොට මේකේ গুপ্ত දෙයක්, ගුඪ දෙයක්, පෞද්ගලිකත්වයක් මේක නෑ. ලිඛිත ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. තිරුවන් සරණයි ගෞරවනීය ස්පින්වත් ස්වාමින් වහන්සේ උපවාසයේ දෙපා නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා පසුගිය දින කීපය පුරාවටම ධර්ම සාකච්ඡාවලට කමඨහන් සුද්ධ කිරීමවලට සවන් දුන් අප සමහර අවස්ථාවල ඉතාමත් සංවේගයටපත් වුණා. ඇයි මේ අය මේ මූලික උපදේශ පන්තිවත් හරියට අවබෝධ කරගන්න නැත්තේ කියලා. අප මේ නිස්සන්න වනය පින්බිමට ප්‍රථම වතාවට පැමිණියේ 2012 ජූනි මාසයේ. ඒ වන විට භාවනාවට ආධුනිකයෙක් නොවුනත් සතිය පිටවා ගත්තේ කොහොමද සක්මන් භාවනාව මගිනුත් සිත සමාධිමත් කරගන්න පුළුවන් කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. ඉඳගෙන ඇස් දෙක පියාගෙන තමයි භාවනා කරන්න කියලයි අපි වටහාගෙන තිබුණේ. නමුත් මේ මූලික උපදේශ පන්තියට සවන් දීලා ඒ අනුව ක්‍රියා කරපු නිසා අද අපිට නිර්භයව කියන්න පුළුවන් අපි සතුටුමත් කියලා. ගෙදර දොරේ වැඩ කටයුතු වලදී පවා මේ සතුටුමත් වීම බොහෝ සෙයින් උපකාර වෙනවා. චුට්ටක් හිත සමාධිමත් වුණාම හිත එකලා වුණාම බොහෝ දෙනා හිතන්නේ ආ මට දැන් හොඳ සමාධියක් තියෙනවා කොහොමද මම විදර්ශනාවට යන්නේ මොකද්ද මම කරන්න ඕනේ අර ඉන්ස්ටන්ට් නූඩල්ස් වගේ ගඩ් සහිතව දස්නක්ගෙනවා වගේ පළවෙනි ධානයට දෙවෙනි ධානයට තුන්වෙනි ධානයට වගේ ධාන වලට යන්නේ කොහොමද? ඔන්න ඔය වගේ විවිධාකාර ප්‍රශ්න. ඒ වගේ ස්ථානයක් අද මේ දිවෙන පුරාට ඕන තරම් තියෙනවා. සෝවාන් සකදාගාමි කියලා සාතික දෙන තැන් ගැනත් අපි අහලා තියෙනවා. ඒ වගේ ස්ථානව සමග සසඳන අවශ්‍ය සසඳන අනවශ්‍ය ප්‍රශ්න අහනවා කියන්නේ අර ඔබ වහන්සේ කියනා වගේ මුළු සභාවක්ම නමග යවනවා. අපේ පෞද්ගලික අත්දැකීම අනුව මේ පින්වත් පිරිසට අපි කියන්නේ පුරුවන් තරම් වාරයක් අර උපදේශ මාලාව ශ්‍රවණය කරන්න කියලායි. අගනුවරෙන් දොර බැහැර ප්‍රදේශයක ඉන්න නිසා අපිට නිතර නිතර මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් සම්භාවනීය පින්වත් ස්වාමින් වහන්සේගේ හැම දේශනාවක්ම වරණසීදී තැටි ශ්‍රවණය කරන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙයාටත් හැකියාව තියෙනවා නම් ඒ දේශනා ශ්‍රවණය කරන්න. අපි හිතනවා ඔය ප්‍රශ්න ගැටලු ගොඩාක් දුරට निराකරණය කරගෙන ජීවිතයේ සාර්ථකත්වයේ යථාර්ථය සත්‍ය අවබෝධ කරගෙන මේ භයානක සංසාරයේ ගමනින් නිදහස් වීමේ දුර්ලභ ආස්වාසනාව ඉක්මන් භවයකදී උදා වේ කියලා. මතම් තුරුවනේ අනන්ත ආශිර්වාද දෙනොත් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේගේ දැහැමි රැකවරණයනොත් පින්වත් ස්වාමින් වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම ලැබීමට වාසනාව උදා වේවා. ත්වන් සන්නයි. එතන මේ වගේ මේ සරල විදියට කරන්න බෑ. ඒ කාට වුණත් මේ ක්‍රමේ 100ක් ඔක්කොටම හරියන්නේ නැහැ. ඒ වගේ මේ වගේ ප්‍රශ්න ඇහිලා හරහා තව කෙනෙකුට පන්නරේ පිහිටනවා. මේ කාරණාව තේරුම් ගත්තේ නැත්නම් කොච්චර වෙහෙසක්ද කියලා. ඒක නිසා පිරිසේ ඉන්න ඕනේ භාවනා දන්න අයත් ඉන්න ඕනේ, නොදන්න අයත් ඉන්න ඕනේ. ඒකේ නා තමන්ට කැමති ප්‍රශ්න අහනකොට මතක් කරගන්න තමන් ඒ ප්‍රශ්නේ ඉක්මවන ඉක්මපු ආකාරය. කොයි වගේ තැනක කොහොම ඉඳලාද ගත්තේ? ඒ වෙලාවේදී මම ඒ தත්ත්වේ තේරුම් ගන්න ඉස්සලා කොච්චර වැල්ගඩ විල්ලක් වගේද හිටියේ. කිසිම දෙයක් තේරෙන්නේ නැතු. නමුත් කාට හරි පිටිදෙට ආම්බේ මේක හරි ගියා. හරි ගියාට පස්සේ ඒ தත්ත්වයට දඟලන කෙනාව ආයෙ පහත් කරලා සලකන්නයි කියන්නේ අපිට. එක දවසක් ඒ ඊමේල් එකක් එවලා තිබුණා මට මේ වයසක තාත්තා කෙනෙක් ඒ පුතා බරපතල රස්සාවක් කරන ගමන් තාත්තත් බලන ඉන්නවා. තහඩු වාහනයක් ඇත ඉන්නේ. ඉන්නකොට ඇවිල්ලා මේ සතෙක් වහනවා වහලේ උඩ. තාත්තට ඇහෙන්නේ තාත්තා පුතාගෙන් අහනවා මේ මොකද්ද පුතේ කියලා. ඒතර කියන කාක්කෙක් කියලා. ඊට පස්සේ තාත්තට කියන එක ඇහෙන්නේ මොකද්ද කිව්වේ පුතේ මොකාද වැහුවේ මම දැන් කිව්වේ තාතර කයක් එක්කිය ඊට පස්සේ ඒක ඇහෙන්නේ නැහැ ඊට පස්සේ තුන්වෙනි සැරේ කරලා කියනවා මේ තාත්තා මම වැඩක් කරන්නේ මම දැන් සැරයක් කිව්වනේ මේ කහක් එක්ක ඇහුවේ කියලා අනේ පුතේ මට ඒක ඇහුනේ නෑනෝ උඹ කේන්ති ගන්න එපා කියලා මනුස්සයා ගිහිල්ලා කාමරයට ගිහිල්ලා පොතක් ගේනවා දින පොතක් ඒ දින පොතේ තියෙනවා මේ පුතාට Taman කාක්කා උගන්වපු දවස එයා ඇවිල්ලා කියනවා පුතේ මම උඹ උකුලේ තියාගෙන අය හතර දන්නේ නැති වෙලාවේ මම එලිපැත්තේ ඉන්නකොට ඔය වගේ කපුටෙක් ආවා. ඌ ඇහුවේ "ඒ මොකද?" කියලා උඹ ඇහුවා. මම උඹට කිව්වා කාක්කෙක් කියලා. උඹ අකුරු දන්නේ නැහැ පුතේ. කුරුල්ලෝ දැකලත් නැහැ පුතේ. ඉතින් මම උඹට සිද්ධ වුණා කියන්නේ ඒක කුරුල්ලෙක්. ඒකට කියන්නේ කාක්කා කියලා. උඹට හතර පස්සේ දැක්කුවට පස්සේ උඹ දැන් කාක්කා ඉගෙන ගත්තා. දැන් මම කාක්කා ගැන ආපුවාම උඹ මට කියලා දෙන්නේ. දැන් කිව්වේ දැනේ කොක කාක්කේ. අපිට අයිතියක් නැහැ. ආයේ ඒ තාත්තා එනවා පුතාගේ උකුලට. එදාට තේරුම් ගන්න ඕනේ මම මෝට උගන්නපු දවසේ මං කොහොමද ඉගෙනුනේ ඊට පස්සේ මං ආයෙත් වැටෙනවා ඒ පුතාගෙන් ඉගෙන ගන්න තැනකට. ඒ නිසා අපි යමක් කොයි වෙලාවකරි තේරුම් ගත්තයි කියලා ඒක ඇත්තටම අපි තාම තේරුම් ගන්න නැහැ. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට පේනවා මේ කන්ද දඟලන අය එන්න දඟලන අය දකින්න යකෝ මේ මෝල් වහන්සේලාට මිලෝ හතරක් තේරෙන්නේ නැහැ නේ කියලා හිතෙනවා. ඉස්සරහට බඳක තියන්නේ මම ওইටත් දෙවිය පල්ලෙහාට යන කෙන්දලා ඇවිල්ලා තියෙනවා. මම එනකොට මට අත දුන්නේ හොද්දට මතක තියාගෙන ඉන්න. කවවම තවදාකවත් උරුම වාසිය ඇති කෙනෙක් නෙවෙයි අපිට අත දීලා තියෙන්නේ. අපි තීරුම් අරන් තියෙන්නේ කවදාකවත් බලාපොරොත්තු තැනකදීත් නෙවෙයි බලාපොරොත්තු ප්‍රමාණයටත් නෙවෙයි. සම්පූර්ණ අහම්බෙන් ලෝකෙන් හම්බෙච්ච කල්යාණ මිත්‍රයෙක් කියලා වෙලාවට අපිට අත දීලා තියෙනවා. අපිට උගන්විය යුතු ගුරුවරු රීචර්ලා ඉන්නවා. එක එක්කත් නෙමෙයි අපිට සත්‍ය උගන්ලා තියෙන කවුරක්වත් දන්නේ නැති කෙනෙක්. දන්නේ නැති වෙලාවක දන්නේ නැති ප්‍රමාණයකින්. ඊට පස්සේ ඒක අපි තව කෙනෙකුට දෙන්න ගියාම හරි වෙහසක් එනවා. මැට්ටොද මොන්ට මෙලොව අතරක් තියෙන නේද? මොන්ට අන් ඇවිල්ලාද කියලා. හැබැයි මේ මැට්ට දැන ඉඳලා තමයි මමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනදී මේ බුදුම පන්දිසාංශ කියන එක හරි සංවේගයි සංශ කියනකොට. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණත් ඔබ බෝධිසත්ව කෙනෙක් වගේ උත්තර දීපන් කියන්නේ. ඔබට අයිතියක් නැහැ ඔබ ගොපල්ලඹ මේ පිටිසර ගැලපෙන ඵලය යන්න මෙතනින් කියන්න බෑ. එහෙමනම් ඔබේ බෝධිසත්වකමක් නැහැ. ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වෙන්න පුළුවන්. කව්බෝයි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් උත්තර දෙන උඹ ඒකෙන් ගා ගන්න එපා. මේ කතා කරන ධර්මයක් ඒ පුද්ගලයා කොනතරකින්ද මොනවයි ඇහුවත් ධර්මයත් එක්ක විහිළු කරන්න බෑ. උඹේ අම්මා කාටත් මේක තේරුම් ගන්න ගරු කෙරුවේ ඒක නිසා ඒක ඒක පුතේ කාක්කේ එක කළු පාටයි ඒක කුරුල්ලෙක් ඒක උඩින් පියාඹලා එන එකෙක් ඔය කටහඬ මෙහෙමයි හැඩේ මෙහෙමයි කියලා ඒකට හය හතර දන්නේ නැති කෙනෙක් වගේ උගන්වනකොට ඇත්තටම Taman අපි ගොඩ අර වලෙන් ගොඩ ආපු එකට ගරු කරන්නේ අපි පහු කරගෙන ආපු ඒ කඩයිමට අපි ගරු කරනවා ඒ මිනිස්යාගේ අධ්‍යාපනයේ කෙලවරක් නැහැ ඒ නිසා මේ පිටිසක ඉඳලා යනකොට මරා සමාට ඇත්තටම තද වෙනවා සැදවිච්ච ගමන් මට කල්පනා උඹ මල බැන්නා. ඔබේ අධ්‍යාපනය ඉවරයි. ඔතනින් ඔබ කෙලින්ම මැට්ටා වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ ධර්මයත් එක්ක. ඔබට අයිති මඟුලක් නෙමෙයි. එයාට අයින්දායිසියක් තියෙනවා. ඔබ බැන්නම් බෑ කියපන්. පුළුවන් නම් උකුල තියාගෙන තනින් කියලා දෙන්න වගේ මේට අත ගගා කියලා දීපන් කිය. ඒ නිසා තේරවාද ශාසනයේ හැම වෙලාවෙදීම තියෙනවා Taman යම් ප්‍රමාණයකට දැනගත්තට පස්සේ කොහොම හරි තව කෙනෙකුට උගන්වන්න කියලා. ඉගැන්ලියෙන් තමයි තමයි ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට තමයි ඉගෙන උගන්වනකොට තමයි ඉගෙන ගන්න. ඒක අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වේ. ඉස්සර කසාද ක්‍රමේ හැටියට තාත්තගේ ඥානදත එනකොට අවධානම විශේෂ ඥානදත එනකොට පළවෙනි බබාගේ පළවෙනි කිරිදත එන වෙලාවන. ඉතින් ඌ රෑදේ රෑමැද්ද අඬනකොට තාත්තා දන්නවලු මොකටද අඬන්නේ කියලා මොකද තාත්තගේ ඥානදත පුපුරන වේදනාවයි බබාගේ කිරිතත් වෙන එකයි කොයින්සයිඩ් නැත්තම් තේරෙන්නේ නැතුළු මෙයාකා මේ කිරි දීලා පුති කෙරුවට පස්සේ චූ කර කරන්නේ නැහැ ඇත්තට කෑ ගන්න. උණ අරගෙන දත් වෙනවා. තාත්තගේ දතයි පුතාගේ තාත්තයි එනකොට තාත්තට හිතා ගන්න පුළුවන්. එනිසා හැම තැනම සයිකල්ස් දුවන්නේ. හැම තැනම සයිකල්ස් දුවන්නේ. Taman යම් ආකාරයකටද ඒ අවශ්‍ය කෙනාට සලකන්නේ ඒ ආකාරයෙන් තමයි අපේ සබහා ධර්මය සලකන්නේ. අපි හැම වෙලාවෙම බිග්ිනර්ස් වෙන්න ඕනේ. ආධුනිකයෝ වෙන්න ඕනේ. අය හතරක් දන්නේ අපිට හොඳම නිදර්ශනය තමයි අපිත් එක්ක කල්පනා කරනකොට සරුවචානන්සේගේ දැනුමත් එක්ක බලන අපි කොහෙද ඉන්නේ? අපිට තියෙනවද ඥානෙට අයිතිවාසිකමක් කියන්නේ හැකියාවක් සංසන්දනය කරන්න බෑ. දවසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර කියන්නේ ඒවම් පතන්නෝ අහම්බන්තේ භගවති කියලා බොහොම ලයානිතෝ කියනවා මම මේ තරම් ඔබ වහන්සේට මම පැහැදුනා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ගුණ ගැන කියලා. ඒසට බුදුහාමුදුරන ඔබ කොහොමද මගේ ගුණ දන්නේ කියලා. බුදු කෙනෙකුට අර බුදු කෙනෙකුගේ ගුණ දැනගන්න බෑ. ඒතර කියන සාන්ති මම දන්නේ අන්වය ක්‍රමයට. ණය ක්‍රමයට. මට මේ වෙච්ච ටික මෙහෙමනම් ඔබ වහන්සේගේ ಗುಣ කොහොමද කියලා. ඒතකොට බුදුසසුන කියනවා ඒ අන්වේ ක්‍රමයට උඹට දැනගන්න පුළුවන් නේද උඹට අයිතියක් නැහැ බුදු ගුණ ගායනා කරන්න. මොකද ඔබ දන්නේ නැහැ බුදු ගුණ. බුදුහාමුදුරන් ගැන ගුණ තිබුණට ඒ ගුණ උකහා ගන්න ඥානයක්වත් ඇත්තේ නැහැ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒකට අපි මොනවද කතා කරන්නේ? ජීවිතේ ඉන්නේ පුදුම මේ සහෝදරකමක් එහෙම නැත්නම් නෑදෑකමක් මේ ධර්මයේ තව කෙනෙක් අතර ඒ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පුදුම සතුටක් ලබනවා කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට කොහොම හරි මේ ගුණය දීගත්තයි කියලා. මං ගියේ පාර ඒ බුරුම ගිය වෙලාවේදී එතන හිටියා වියට්නාම් හාමුදුරුවෝ පුංචි හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ අපි ඔක්කොම පොලිමේ ඉඳද්දී ඇවිදිනකොට පොලේ සරසර ගන්න ඇවිදින්න එපා. පැදුරක් දිගානකොට සද්ද වෙන්න පොඩ්ඩිකාරින්න එපා. උඩේදි ගන්න දඩස්කල අධිකාරින් දෙපා කියලා හරි පුදුම විදිහට අම්මා තමන්ගේ පළවෙනි දරුවාට කියලා දෙන්න වගේ මේ වැඩි හිටියන්න කියලා දෙනවා. ඉතින් මයිත් එක හරි යාළුණා මොකද දේශවන්ත ලංකාවට එන්න ආසයි. ඊට පස්සේ මම ගාව වහන්සේ දැන් කොහොමද මේ හිත හදාගෙන දැන් හැමදාම සෙනග එනවා. හැම කෙනාම වල්බూరు වැඩ කරනවා. ඒක නා හරියට ගෙනත් තියාන අද මම කොට්ටේට කාරණාව කරන්න හදන්නේ කුඩි දිගාරින්නේ මෙහෙමයි. සෙරපතේ ගලවලා තියන්නේ මෙහෙමයි. මේ කතරහ යන්නේ. කවදාවත් කතරහ යන්නේ. එස්මඟ ඔබ වහන්සේ මේ කොහොමද මෙච්චර මේ ශක්තිය ගන්න කියලා. ඊට පස්සේ කිව්වා ඒක කියලා දුන්නාට පස්සේ හැම කෙනාම හරියට කරනවා දකින්නකොට පුදුම සතුටක් එනවා. මගේ ළඟට එනකොට මොනවත්ක්වත් දැනිස කියලා දීලා නැහැ එමේසෙ ඒකට කිසිස්ටි ඒගොල්ලන්ගේ රටේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ලොක්කෝ මේ අරණ්‍යයකට ඇවිල්ලා ඉඳලා නැහැ මං කියලා දුන්නාට පස්සේ බහුවෙන්දා හැම කෙනා මේක අනුගමනය කරනවා දකින්නකොට මට පැත්තකට ඉඳගෙන පුදුම මුදිතාවක් එනවා කර කර නැති මිනිස්සු ඉන්නවා බොහොම සුළු පිරිසක් නමුත් අවංක උත්සාහ කරන කෙනාට තොගේට සලකලා බෑ. වැරද්ද බලලා කතා කරලා මෙන්න මේ වැඩේ කරන්න ඕන තරහට මේ කියන්නේ මේක අපි හදා ගන්න ඕන කියලා හැමදාම කාරණා දෙයක් නතර නතර කරලා කියලා දෙනවා. කියලා දෙන්නේ මේ මොන්ඩිසෝරි දේවල්. ඒක කියන්න කොච්චර පළල් මනසක් තියෙනවද? ඊට පස්සේ මම බැලුවා අර මිනිස්සු කියන මෙතෙන් ධර්ම අඳින්න. රෂියන් මේ ජර්මන් හරි මිනිස්සේ. එයාට මාර සංසක ඔක්කොම වැටි කරලා දෙන්නේ. එහෙම ඉන්න බලනකොට පේන ටිකම වැද්දෙක් වගේ වෙන්නේ ඉන්නේ. ඒ දවසට කියලා දෙන්න නෑ. කියලා දුන්නනේ. පව් වෙනදලා හරි ඉර ගන්න. ජීන්සේ ඒ ඒ ඒ කලාව ඒ කියන්නේ ඒකට ධර්ම ගෞරවය කියලා කියන්නේ පුදුලේ දැලකන්න එපා. අපි මේ කතා කරන්නේ වැඩ කරන්නේ ධර්මයක් එක්ක. ඒ ධර්මයේ මම ඉගෙන ගැනීමෙන් මට කොච්චර සේවයක් වුණාද? ඒකට මම කොච්චර හම්බෙන්න මට සිද්ධ වුණේ. ඒ නිසා තව කෙනෙකුට කියලා දෙනකොට බොහෝම යටහත් පහත් කටවරද්ද ගන්න නැතුව ඒ ධර්ම කියලා දෙනවා නම් ඒක බුද්ධ ගෞරවයට ධර්ම ගෞරවයට යනවා. ඒක නිසා මේ පිටිටක ඉඳලා සමහර වෙලාවට ඒක පාරට කිසියම් පසුබිමට අදාළ නැති තර්ක මෝඩ දේවල් කතා කරනවා. ඒක අපි වාසියට හරව ගන්න ඕනේ පිරිසත් එක්ක කතා කරන්න මේ දේවල් තීරුම් ගත්තොත් කොච්චර ලාභද තීරුම් ගත්තේ නැත්නම් කලින් මුනින්න ඔබ කලියට වතුර කරවගේ වැඩක් නැහැ නේ ඉන්න බැලලා ගහලා වැඩකුත් නැහැ නේ කොහොමද කියලා කලියනි පෙත්ත හරවන්න ඒ නිසා එතෙන්දී නේ ඒ sannivedanaye තමයි අපේ භාෂා වාග් විලාසයේ තියෙන දක්ෂම තැන. ඒ වගේ දෙයියට හැපෙන වචනක් කියවිච්ච ගම හරි කියන්නේ මුංගට හොද්දයි කියලා කියන්නේ. මුංගට තියෙන යක්කට මොනවා කරුවත් තැඹුණාට හැපෙන කට්ටස් ගාලා හැපෙනවනේ කාගෙන යනකොට කණ්ඩ හිතනවා ඒක. අනික ඔක්කොම උන්ට තැඹිලා මේක තැඹිලා නැහැ. ඒකට අපේ අම්මා ඉනෝ කියන්නේ ලිග්ගල්ට අහු වෙච්ච කියේ. මුට්ටි ලිග්ගල්ට වදින්න තැන රත් වෙන්නේ නැහැ. ඒකට අහු වෙච්ච මුංගට තැඹෙන්නේ නැහැ කියන එක. ඕනම සමිතියකට ගියොත් මුංගට හොද්දෙක් ඉන්නවා. ඌ තැඹිලා නැහැ. ඌ අනිත් ඔක්කොම තැඹිලා ෂෝක් එකට ඇඳි ගෑවිලා. මුංගට හොද්දේ. ඊමණසයට කතා කරලා කියලා දෙන්න ඕනේ. අපිත් සංසාරේ මුංගට හොද්ද වෙලා අනන්ත කාලයක් බුදුන් ඉන්න කාලෙත් ඉන්න ඇති හම්බුනේ නැහැ. ඒ නිසා එතෙන්දී සීහලව ගන්න බැරි වුණොත් අර බුද්ධිල සමාලලට අපහසුටපත් වෙනවා. ඒ වගේම ධර්මයේදී අපි ළඟ මේ අවශ්‍ය කරන ධර්ම ගෞරවය නැතිවීම සිද්ධ වෙනවා. ඒ නිසා මිනිහා නොමිනිහා තේරෙන්නේ ඒ වගේ අවශ්‍ය වෙලාවක ආපු වෙලාවට උද්වේග කරවපු වෙලාවක වෙනදටත් වඩා බොහෝම ඉවසිල්ලෙන් මම මෙතන හිටියානම් මම කොහොමද මේක කියලා දෙන කෙනා මම දවස් තුනේ රිට්‍රීට් එකක් කර අවුරුදු 19 කොල්ල කෙල්ලන්ට 30කට එමිස හරිම සංවිධානාත්මකයි බොහෝමත්ම පිළිවෙලට වැඩ කරලා තිබුණා. පස්සේ ඔක්කොගෙම අහලා තිබුණා පසු විපර්මක්. එක කෙල්ලෙක් කියලා තිබුණා ස්වාමීන් වහන්සේ ඔච්චර තටම පිප කෙලින් කිව්වනම් ඉවරනේ කියලා. මට හිතනවා මේක හොයාගෙන යන්න ඕනේ දැන් මේ කෙල්ලව. ඊට පස්සේ මම සංවිධාය කර කතා කරලා කිව්වා මේ කෙල්ල ට්‍රේස් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් කිව්වා මගේ දුව කිව්වා. මං කිව්වා මේ කෙල්ලෙන් අහපන් මොකද්ද කෙලින් කියන කාරණාව ඔබ වෙන කෙනෙකුට කියලා දෙනවා නම් ඔබ කොහොමද ඒක කියලා දෙන්නේ කියලා මට යාගේ ෆීඩ්බැක් එක ඕනයි කියලා. නෑ ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ අපිට අපිට කතා කරන්නෙම නෑ දුව. හැබැයි ස්වාමීන් වහන්සේ කියන දේ අහනවා. කියලා මට ලියුමක් කියලා තිබුණා ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට ওই විස්තර මොකොත් තිබා කකුල් ඉර බදින හැටි ගැන බලන්න කියන්නේ එච්චරනේ. හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ වදින්න බලන්න කියන්නේ සතිය කියලා කියන්නේ වර්තමාන ජීවත් වීම කියන්නේ උච්චර විස්තර කියන්න ඕනේ. ඔබ වහන්සේ පළවෙනි දවසේ බන්නේ පටි කිව්වට මට මොකක්වත් තේරුන්නේ නැහැ. දෙවෙනි දවසේ වාඩි වෙච්චලා ඔබ වහන්සේ ඉඳගෙන මට කිව්වනම් දැන් හොඳට වටේට නායතිය බලන්න කියලා මට එච්චර ඕන කරන්නේ. අර දිග බණ මට වැඩක් නැහැ. ඊට පස්සේ මං කියලා ටික ඕකම ඉංග්‍රීසියෙන් ලියලෙවපන්. මෙච්චරයි අපිට ඕන කරලා තියෙන්නේ. ඒ ළමයාට කියලා දෙන්න ඕනේ කාරණාව එයාගෙන්ම යහන්න ඕනේ. ඉතින් කොච්චර අපි යාළු වෙන්න ඕනද ඒ කෙල්ල ඒ කෙල්ලව මේ වචනේ ගන්න. ඊට පස්සේ එයා වෙන කෙනෙකුට කියලා දෙනවා. එයාගේ පන්තිය වෙන කෙනෙකුට කියලා දෙනවා. එයා මොකද්ද කියන්නේ? ඒකෙන් තමයි තේරෙන්නේ අල්ලලා තියෙන කොතනින්ද කියලා. එයාට බලන්න අපි එක එකන සම්පූර්ණයෙන්ම යුනික් වෙන වෙනයි. අපි පොදුවේ ගහනවා මේ මේක ඉන්ට්‍රොඩක්ෂන් ටේප් එක මේක අනම්මනම් කියලා. අල්ලන්නේ 130ක් 40ක්වත් නෙවෙයි. අනිත් හැම කෙනාටම තනින්ම තියාන කිරිපොට්ටෝ. ඒක බැරි නම් එහෙනම් ඉතින් යන්න එපා ඒ ශිල්පෙට. මොකද අපි අතින් ධර්මයේ පුංචි කළ සැලකිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ බැරිම මිනිස්සයාට චෝදනාවක් කළොත් බරපතලයි. බරපතලයි. ඉතින් අපිට කරතයි පටන් ගන්නකොට බැරියොන් අයින් කරන්න ගිහිල්ලා. ඒත් කියලා වෙනවා. බැරි මනුස්සය අයින් කළා ගමනක් නැහැ. මනුස්සය දෙන්නේ කියාලු මේ මේ හිමාලයේ. මගේ ඊලන්දාර දෙන්නේ. ඉතින් එතන ගමන් බතිය කරගෙන යනකොට නාකී කීටල් වාරයින කිවලු අනේ ඊලන්දාරියෝ මාටත් යන්න ආසයි හිමාලේ නගින්න. බැරිකමට මේ හැරමිටි අරගෙන යනම මහන්තිනී කියලා. ඉතර ඊළඳර ගිහ තෝ නාගයා කොහෙන්ද හතරද මේ අපිටවත් යන්න බැත් මෙන්නේ මගුලත් දෙකල කියලා. ඊගා මනසා කරු දෙක කරේ තියාගත්තා. හත්තිලු හොඳටම. දාඩිය දාගෙන ඇදගෙන යනකොට කලින් ගිය මනුස්සයා සීතලට අවුල මැරිලා හිටියා. මේ මනුස්සයා නාකියාකාරී තියන නිසා හොඳට දාඩිය දාගෙන නාකියත් එක්ක විහිළු කර කර යනකොට දැක්කලු කලින් ගිය මනුස්සයා ගිහිල්ලා නිින්ද ගිහිල්ලා වැටලා තියෙන්නේ සීතල තැනකට මැරිලා. නාකියාකාරකත් එක දාඩිය තම තමයි තාම යනකොට දැක්කා කලින් පැන ගියාට නාකියට බැලලා ගියාට මැරිලා තියෙනවා. එනිසා අපිට උදව් කරන්නේ කවුද කියලා කියන්න බෑ. හැම කෙනෙක්ම ඉස්සරහින් පස්සෙන් දෙකෙන්ම එන්ජින් දෙකක් දාගෙන යන්න ඕනේ අලගල් එකක් දෙන නගින කෝච්චිය වගේ. ඉස්සරහින් ජීමක් තියෙනවනේ පිටිපස්සෙන් ජීමකුත් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ උත්තර ලියලා තිබ්බ කෙනා බොහොම කර්ම කාරණා සහිතව ලියලා තියෙන්නේ. එහෙනම් මේ කාරණාවත් යටින් ලියාගන්න. ඒ කෙනා තමයි ඔය අපි කියන මුංගට හොද්දා තමයි තීරුම් කරලා දෙන්නේ සභාව කොතනද ඉන්නේ කියලා. ඔව් හයි ක්ලාස් යන්න හදන 33000 උඩින් යන කට්ටියත් එක්ක යන්න බෑ. අරයත් එක්ක යන්න ඕනේ. ඒක නිසා කියනවා මෙයාට ඕනනම් මම තව කාරණාවක් කියන ලියපු ලිවි කරාට කට්ටියක් එක්ක යනකොට වේගය තීන්දුව කරන්න බැරි එකක්. ඒව යුනිවර්සල් ලෝස් තේසා බට වේගය යන්න ඕන නම් අපායට හරි කට්ටියත් එක්ක යන්න ඕන. සෙනගක් එක්ක ගියොත් සෙනගේ විනිශ්චය තීන්දුව කරන්නේ වේගය අඩු මේක මොකද ඌට වැඩි යනවා. වැඩියෙන් එන එකට එහෙම හිටියන්න පුළුවන්. ඌ ඉතින් අනුකම්පා කරලා එහෙම හිටියනවා. ඒ නිසා කියලා කියන යුනිවර්සිටි කියනකොට වහ කණ්ඩායම් තනියම ඵලයක් කියලා. අපායට ගිය තනියම ඵලයක්. තව කෙනෙක් එක යන්න කිව්ව කරටක් දාගෙන තුම්පා දිවිල්ල තියෙන්නේ. තකෝ දෙකෙන් නෙවෙයි තුනෙන් දුවන්නේ. දිව්වට මොකද දෙකෙන් දුවන ගණන් දුවන්න බෑ. ඒ නිසා මේක වයිදී අපි මේව හැම එකකම ධර්මයක් තියෙනවා. ඒකත් එක්කම යමු. පුද්ගලව රූපණය කරන්න එපා. පුද්ගල රූපණය කරන්න නැතුව අපි නැගිටපු තාලේ අපි පටන් ගත්ත තැන ආධුනික මනස නවක මනස හරිම නැවුම් අන්න ඒක දිගටම පවත්වාගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළීම අවසටහන් කරමු අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මණට සීල දෙනාටම තෙරුවන් සරණයි